හරි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ධර්ම සාකච්ඡාවකට අවස්ථාවක් ලබාගෙන තිනවා. ඒ නිසා ලිඛිත ප්‍රශ්න දැනටවත් ඉදිරිපත් වෙලා තිනවා. මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න. අවස්ථා දෙකකට ගත්තොත් ශරීරයේ හිත පවත්නකොට අතේ මස්කුඩු දැනෙනවා වගේ කියන එකෙන් අදහස් කරන්නේ හිත සාමාන්‍ය ප්‍රමාණයට ඇතුළට අවිලා තියෙනවා ඊට පස්සේ හිත නිකන් අර අඩහීන තත්ත්වවලට පෙරලෙන්න පටන් ගන්නවා එතන ඉඳලා ඒ හීන අතරමැද ආනපාන දැනෙනවා ඒ තවදුරටත් මේ පළවෙනි එක තමයි පළවෙනි අවස්ථාව දෙවෙනි එක තමයි හීන අතරමැද ආනපාන දැනෙන එක ඊටත් වැඩිය මේක මේක හරි කියලා හිතාන ඉස්සරහට ගියොත් ආනපන දැනෙන තැනත් අහුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේක අපි හැමදාම ආධුනිකයෙක් වාගේ අර මූලික දැනෙන් පටන් අරගෙන ඔක්කොම හේම වෙනකොට ඔක්කොම සිද්ධි වෙනකොට ඔක්කොම පදන් වෙනකොට ලාවට ආනපන දැනෙනවා. ඒක දිගේ හොඳට හිත සුවද වෙනකොට යාළු වෙනකොට වදින තැන දැනෙනවා. අර ඒ විදිහට තමයි ටික ටික ටික ටික යාලු කරගෙන යන්න තියෙන නමුත් ටිකටම සතිය තියෙනවා. ශරීරයේ මේ ඇතුළට ආපු සතියක් තියෙනවා. ඉතින් සතිය ඇතුළත ගැඹුර tempatකම ඇතිවීම සඳහා බොහෝම ඉවසිල්ලෙන් බොහෝම මිත්‍රව බොහෝම සුහදව කටයුතු කරගෙන යන්න ඕනේ කරගෙන කරගෙන යනකොට ඒ ඇති වෙන දියරලි නතර වෙලා ඡායාව පේන පිරිසිදු පේන අවස්ථාව වගේ හිමීට මෙල tempත් වෙනවා ඒක අල්ලගත්තට පස්සේ ඉතල දවසවල විනාඩි ගාණක් යනවා. පස්සේ අනෝට ඒක ඉක්මනට ඉක්මනට ඉක්මනට සුද්ධ වෙන්න සීත වෙන්න පටන් ගන්නවා හුරුකම මත. ඒක පිළිබඳව තියෙන සුවදකම මිත්‍රකම වැඩි. ඒ නිසා මේ 1 2 පියවරවල් දෙක වශයෙන් ගණන් අරගෙන මෙහෙම ගියොත් තුන හතර වශයෙන් ඉදිරියට යනවා කියලා හිතලා වීර්ය ධෛර්යය ඇති කරගන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. nothing too much worry about the thoughts as far as uh, you can understand the rising and falling, it is understand the materiality and through materiality or through the familiarization of the materiality only you can go to the mentality. So therefore thoughts are come under the mental category. If the mind naturally goes to thoughts, never mind but never try to analyze it. By analyzing you are promoting thoughts. Instead, when and where possible, keep it with the materiality, that is to say, in-breath and out-breath. When it is become mature, when it's become mastered, uh, you can understand or you will be more qualified to go into mentality. So therefore, first thing first, uh, concentrate on the primary object. එකට එකට උත්තර දෙනවා නම් ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛය කියලා තමයි චෛසික ධර්ම වැඩෙන්නේ ඒක නිසා ආධුනික වෙලාවේ මේ ප්‍රමෝදය මේ ප්‍රීතිය මේ පස්සද්ධිය මේ සුඛය කියලා තේරෙන්නේ නැහැ සමහරට අලුත් දෙයක් තේරෙනවා කොහොම නමුත් ඒවා ඉස්සල්ලාම දවසේ ප්‍රමෝදයේ බුද්ධ විඳට දෙවෙනි තුන්වෙනි සදානට එකේ සිලිලාවේ නැහැ. ඉච්ඡා ආස්වාදයක් එන්නේ නැහැ. ප්‍රප්‍රීතියස් ඔය හැම එකම එක වගේ. පළවෙනි වතාවට බුද්ධ විඳිනකොට ඒක ලොකු සිලිලාරයක් ලොකු ජයග්‍රහණයක්. එකම දේ නැවත නැවත කරනකොට ඒකේ තියෙන ඒ කිලිපොළන ගතිය අඩු වෙනවා. උදාහරණයක් වශයෙන් කියනකොට හොඳටම බඩගිනි වෙලාවක පළවෙනි පිට දිව්‍ය භෝජන යටි රසයි. දෙවෙනි පිට 3 4 5 6 වෙනකොට බත් එකේ පායල තියන්න වෙනවා. බොහොම විනාඩි ගාණක් ඇතුළත ඒ බත් පිටේ තියෙන රස බත් පිටේ තියෙන ආස්වාදය අඩු වෙනවා. ඒක තමයි ප්‍රීතිසෝක වගේ හැම චෛතසිකයෙම ආරම්භයේදී බොහොම ලස්සන කිලිලාගයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඒකට මේ මුළු ප්‍රශ්න තුනම ඒකට කැදරකමේ ලියපෙනවා. ඉතින් ඒ නිසා ඒ කැදරයට වැඩිකල් භාවනාව කරන්න බෑ. පටන් ගන්නකොට තියෙන මේ සීලාර ගතිය නැවත නැවත පුත්‍රිනුට අඩු වෙනවා. ඒ දෙවෙනි එකේදී අහනවා ඒ පස්සද්ධිය සුඛය අතර සම්බන්ධතාවයේ පස්සද්ධියෙන් පස්සේ තමයි සුඛය ඉන්නේ තුන්වෙනි එක යනවා නැවත නැවතත් නැසුව සේවාව සඳහා පස්සද්ධිය සම්බන්ධ කරගන්න තියෙනවා කෙරෙන දෙයක් මිසක අපිට කරන්න බෑ අපිට කියන්න පුළුවන් පස්සද්ධිය නැති හැම වෙලාවෙම ශරීරයට වදයක් පස්සද්ධිය නැති හැම වෙලාවෙම හිත තියෙන කොට දාපු මාළුවෙක් වගේ ඒක නිසා අපි පස්සද්ධිය නැති හැම වෙලාවකම අපිට වෛර කරගන්නවා පස්සද්ධිය ඉන්න වෙලාවක විතරයි අපිට බබා දොයිලා සැනසුමක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් තරම් ඒක දුන්නට පස්සේ ඉස්ලාම් පස්සද්ධියට ගිය දවසේ 2 3 4 යනකොට ඒකේ තියෙන අත්දැකීමේ පරිණාමයක් සිද්ධ වෙනවා නිකන් බොඳ වෙලා යන ගතියක් වගේ වෙනවා ඉතින් ඒ නිසා තමන්න කරන්න තියෙන්නේ භාවනා කරගෙන යනකොට ඒ අදාළ හේතුඵල ක්‍රමයට ඒවා පහළ වෙනවා ඒක පිළිබඳව හරියට පස්සද්ධියේ ලකුණු මෙහෙමයි කියලා ඉරක් ඇඳලා පොඩුවක් ඇඳලා ඉඩම් අයින් බෙදනවා වගේ බෙදන්න අමාරුයි. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න ඒකේ තියෙන සිලිලාරය අඩු වෙනවා. නමුත් ඒක අතුරුඵලයක් විදිහට භාවනා කරනකොට Tamanට හම්බ වෙනවා. ඒක නිසා ඒකට එම් කරලා භාවනා කළොත් ඒක තමයි බිස්නස් බුද්දිසම් කියලා කියන්නේ. ඇමරිකන් බුද්දිසම් කියන්නේ ඕනෝකට. ඇමරිකන් කාර්ය භාවනා කරන්නේ ඒක ලබාගෙන සුව වෙන්න. ඒ නිසා ඒක හරියට විශේෂණය කරලා කතා කරනවා. නමුත් භාවනා කරන කෙනා හිතන්න ඕනේ අපි මේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියන ආප්තපදේ කියන්නේ හෙදකම කරනකොට වෙදකම නිකම්ම සිද්ධ වෙනවා. ඒක නිසා පස්සද්ධිය අදාළ වේලාවට අවශ්‍ය කෘත්‍ය කරાવી තමන්ගේ භාවනා දිගට කරගෙන යන්න ඕනේ. ඒකට ඒම් කළා භාවනා කරන්න බෑ කියලා කියන්න බෑ. ඒම් කළොත් නිවන වගේ තියෙන වටිනා ධර්මයක් පැත්තකට කරලා අවතැන් කරලා පස්සද්ධිය සුවේ කියන එක ඉස්සර කර ගැනීමක් වෙනවා. එච්චර සෞඛ්‍ය සම්පන්න අනුමත කළ හැකි පරමාර්ථයක් නෙවෙයි. වටිනා දෙයක් නෙවෙයි. එනිසා මේ තනුලබි නිවන් ගමනේදී අතුරුඵල විදියට පස්සද්ධිය සෝසේවාව ලැබෙනවා. ඒක අපිට ලැබෙන අතුරුඵලයක් විදියට කටයුතු කරන මිසක ඒකට සැලසුම් කරලා කරන එක එච්චරම අගේ කරන්න හොඳ නෑ. නමුත් ඒකෙන් අපි යගේ කෙරුවේ නැහැ කියලා ඒක ධර්මතාවය වැරද්දක්වත් සමහර කෙනෙක් ඒකම සැලසුම් කරලා කටයුතු කරන ගතිය නැහැ කියලාත් කියන්න බෑ. ඒක නිසා ඔය යන විදියට යන්න එතකොට අපි දන්නේ නැහැ කාලානුරූපව ඒ පස්සදිචයිසිකින් කෙරෙන්න ඕන කටයුතු වෙයි. ඒකටම සැලසුම් කරලා කරන එක පුළුවන් තරම් මන්දෝත්සාහය කරන්න කියන එක තමයි මගේ යෝජනාව. Dear Bharati, I am here at the So this, uh, I will categorize uh, these three experiences. The vibration is the most primordial, primary uh, initiative. Upon that only, my uh, breath happens. Experience related to the in-breath and out-breath happens in the background of vibration. So if you can have the vibration, it is much advanced. So when you observing the vibration, upon that in-breath, out-breath happen, rising and falling happen, thoughts happen, feelings happen, everything happens. So you still you can't discern what is the canvas and what is the diagram, what is the what is the drawing. So you have to understand canvas is the vibration. In that vibration, at a time in-breath, out-breath, at a time rising and falling, at a time thought sounds happen. So whenever you are focused with that kind of uh, in-breath and out-breath, when the nivaranas, when the five hindrances disappears, natural glittering nature of the mind appears like the brightness. Whenever again the hindrances come, you feel uh, not much clarity, not much pure. So these are things happen. So when and where it happens, very difficult for a beginner to understand it is a gradual process. More familiarization and with more theoretical understand, later you will can see the map. You can see the circuit behind. It is not a much of a necessity for you to continue. Regularly you practice, these signs indicate uh, the progress is happening. So later, uh, when you are, whenever you get a chance to read and listen about the map, about the formulas, about the circuit, uh, you are justifying your experience with this theoretical understanding. It is also good, very inspiring experience, but for the moment, this is good. You can continue without any hesitation. මේක සාමාන්‍යයෙන් අර පෙනිච්ච සංඥාවල් දිය වෙලා යන වෙලාව අරමුණ අරමුණු කරගන්න බැරි වෙලාව ඉතින් ඒ වෙලාවේදී මොකේද හිත පිහිටවන්නේ කියන එක සාධාරණයි ප්‍රශ්නේ. නමුත් Tamanට තේරෙයි මේ වෙලාවට හිතේ ඇත්තටම උපදේශ අවශ්‍යකමක් නැහැ. හිත දන්නව ඒලට කරන්න ඕන දේ Tamanට කරන්න තියෙන්නේ නිකන් හදිහට රැතිස්සේ උතුරු දරුව දිහා බලාන ගමන් කරපු ගල් සාත්තුවක් කරත්ත පෙලක් ඉර නගිනකොට උතුරුතරුව නොපෙනී යනවා. උතුරුතර නොපෙනී කියන තමන් දන්නවා දැන් මේ යන දිශාව දැන් දවල් එළිය පහළ වෙගෙන එනවා. එතකොට උතුරුතරුව නැතුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. රැය වෙනකොට ආයෙ උතුරුතරුව එනවා. ඒ වගේ තමයි හිත ඇවිස්සුනොත් ආනපනෙ මතුවෙනවා. ඇවිස්සි නැතුව සාන්ත වෙනවා නම් සාන්ත පැත්තට යන්න ඕන නම් අරමුණක් ඕනේ නැහැ. ફોકસ කරන්න තැනක් ඕන කරන්නේ නැහැ. ඒක තමයි අපි ලබන සුවිශේෂී දැනුම. ඉස්සෙල්ලා අපිට ફોકસ කරන්න තැනක් ඕන බෙන්ච්මාර්ක් එකක් ඕනේ. හොඳට පුරුදු වුණාට පස්සේ බෙන්ච්මාර්ක් එකක් නැතුව, සයින් එකක් නැතුව, ඔබ්ජෙක්ට් එකක් නැතුව සතියට කෙලින් හිට ගන්න පුළුවන් කියලා පෙන්වනවා. ඒක හරියට උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ උඩටම තමයි ඒකපත් වෙන්නේ. උලන් වදිනවා නම් තමයි සැලෙන්නේ. ඒ වෙලාවට බලන්න ඕනේ. භාවනාවට ජග් ගහන්න ඕනේ නැහැ දැන්. සතියට කෙලින් නැගිටලා ඉන්න පුළුවන් මොකක්වත් නැතුව තමයි පුළුවන් තරම් පැත්තකට වෙන්න බෑ. ඊගාට මොකද කරන්න ඕන මොකටද ફોકસ කරන්න ඕනේ කියලා කියන්නේ අර තනියම නැගිටින්න හදන ආනාව මේ සතියට කුඤ්ඤ ගහන්න හදනවා. ඉතින් ඒ දරුවා නැගිටලා යන්න හදනකොට ඌට යන්න දෙන එකයි තියෙන්නේ. වැටෙනවා දෙසරත් තුන්සරයි. ටක් ගාලා වැටෙන්නේ අර පොඩිය. නාකිකේ වැටුනොත් එහෙම අන්තභාගයද. කවදාකවත් පොඩියව ගන්නවා මොකුත් වෙන්නේ නැහැ. දැන් අම්මලා බයයි වැටෙනකොට අමාරු වෙයි කියලා ඌට අර ට්‍රයිපෝඩ් ගහනවා වටේට. ඒක ඌට කොන්ද වැඩ වෙලා හරියන්නේ නැහැ. දැන් ඇදෙන ඌට කොන්ද නැහැ. ඉස්සරේ වෙන්නේ ගොම පොළවේ පොඩි එකක් තිබ්බට පස්සේ ඌ නැගිටිනවා වැටෙනවා නැගිටිනවා වැටෙනවා අල්ල කඩා ගන්නවා වරින් වර. ඒකෙන් තමයි හයි වෙන්නේ. අත්විචාරණාචල පෙන්නලා දෙනවා. ඒ සතිය හරියගෙන එනකොට අරමුණේ හිත පිටලා අරමුණ තැම්පත් වෙගෙන එනකොට වැටි වැටි නැගිටින දරුවෙක් වගේ තනියම නැගිටින්න ඉගෙන ගන්නවා. එතකොට මොකද්ද අත්තල දෙන්න ඕනේ? මොකද්ද කරන්න ඕනේ කියනවනම් අම්මට කියන්නේ උඹ වැඩක් බලන්න පැත්තකට යන් කියන එක විතරයි. දරුවට නැගිටින්න දෙන එකයි තියෙන්නේ. දරුවා අත්තල අල්ලන්නේ නැතුව නැගිටින්න පුරුදු වෙන වෙලාව. හැබැයි ඇස් බැල්ම තියෙනවා. කල්ල කඩාගත්තොත් එම් බේත් ටිකක් දාන්න ඕඩි කොළඹ බෝතලයක් තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි දරුවට නැගිටින්න දෙන්න. ওই දරුවා නැගිටින්න හදන්න. එයාට අත්තල දෙන්න ඕනේ නැගිටින්න බැරි වෙලාවේ. වැටුනොත් අත්තල දෙන්න. අත දෙන්න. නැත්තම් උපනගිටිනවා. Venerable Sarketi, you mentioned, yesterday you mentioned that we are here as a team, one to the 300 persons. We are all පියන්සේ සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ වෙලාවේදී එච්චරම සංකාර උපේක්ෂාවක් කරනවා මේක ආයාසයෙන් කරන දෙයක් මේක චේතනයින් නැති වෙන්න රැකගෙන ඉන්නවා සංඥා නැතුණයි කියලා ගලබල වෙන්නේ නැතුව නැකගෙන ඉන්නවා ප්‍රයත්නයෙන් තමයි මේ පිරිසුදුකම රකින්නේ පහු වෙනකොට ඒ කොච්චර උහුරු වෙනවද කියන කිසිම ප්‍රයත්නයකින් තොරව ඒ පිරිසුදුකම රැකෙනවා ඒ පිරිසුදුකම තියෙද්දිම ඒ පැත්තකින් හිතවිල්ලකුත් ඇවිල්ලා යනවා. මේ පැත්තෙන් සද්දකුත් ඇවිල්ලා යනවා. මේ පැත්තෙන් වේදනාවකුත් ඇවිල්ලා යනවා. අර විවේකයටයි ඒ හිතවිල්ලටයි සමහිත තමානහිත එනකොට කියන සංකාරූපේක්කාව කියලා. විවේකයේ වගේම අවිවේකය සමසේ සලකනවා. එතකොට අවිවේකයට ඇවිල්ලා විවේකයට බාධා කරන්න බෑ. අවිවේකයට හැප්පෙන්න ගියොත් තරහ වුණොත් ප්‍රතික්‍රියා කරොත් විතර අවිවේකයට විවේකේ බාධා කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඔය කියන ලියුමේ සඳහන් වෙන විදිහට ඒක ප්‍රයත්නයෙන් කරලා දෙනවා. ප්‍රයත්නයෙන් කරලා කරලා කරලා පුරුදු වෙනකොට අවිවේකයට වගේම විවේකයට වගේම විවේකේ බාධා කරන හිතවිල්ල කැවිල්ල ගියාට ඒක ඒක උපේක්ෂාවෙන් බලන්න ඉන්න පුළුවන් එනවා පේනවා. අවිල්ල බලනවා. මේක කොක්ක වදින්නේ නැහැ. යනවා. ඒක හරියට කියනවනම් දෙන්නේ හොඳට කලින් අදාගත්ත සල්සමක් අනුව යම් දෙබසක ඉන්නකොට තව කෙනෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඒ දෙබසට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් අවධානය ගන්න නම් අර දෙන්න ඒ දෙන්නගේ වැඩ කරගෙන යනවා මෙයා ටිකක් කළා බලන් ඉඳලා යනවා. හැදිච්ච කෙනෙක් නම් යනවා. නැහැදිච්ච කෙනෙක් නම් තමයි පොඩ්ඩක් නතර වෙන්න මට කතා කරන්න ඕන කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ ඒ ආපු එකනා දිහා බලලා එන්න කිව්වේ නැත්නම් එයාට බෑ මේ දෙපෙතර සම්බන්ධය. ඒ වගේ තමයි අපි අර විවේකයේ ඉන්නකොට අවිවේකකාරී දේවල් ආවට ඒක ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඒක මගේ කියා ගන්න නැතුව හිටියොත් විවේකයටයි අවිවේකයටයි සමහිතින් බලන්න පුළුවන්. ඒක තමයි සංකාරූපිකාව කියලා කියන්නේ සංස්කාර තියෙනවා. සකස් කිරීමට අවශ්‍ය කුප්පණ ගතිය එනවා. අවශ්‍යන ගතිය එනවා. එහෙම නැත්නම් අවධානය ගන්න දේවල් එනවා. දැක්කේ නැහැ වගේ දැක්කම මොකද දැක්කේ නැහැ වගේ. ඇහුණට මොකද ඇහුන්නේ නැහැ වගේ. දැනුණට මොකද නොදැනුණාසේ. හිතුණට මොකද නොහිතුණාසේ. හිටියොත් ඒකට කරගන්න බැරි වෙනවා. මොනවත් කරගන්න බැරි වෙනවා. ඉතින් ඒක අමාරුයි. මොකද ওই ලියුමේ කියන විදිහට අර විවේකයේ විතරක්ම රකින්න උපේක්ෂාව උපේක්ෂාවකට තමයි සංඛාර උපේක්ෂා කියන්නේ නැහැ. විවේකයට අවිවේකයට සමහිත කරන්න. කරවදාචි අවිවේකයේ බල බෙදෙනවා. අවිවේකයේ විෂගතිය මැරෙනවා. ඒක ටිකක් පුහුණුවෙන් ගන්න ඕන එකක්. Once the oil was due realize that the most appropriate way life this has to wait for two, three days towards the end of, towards the end of the retreat only these kind of questions happen. Bhante is very good and what, what is the advice before going home and anyway, I would say if you know the, the way to respect the Buddha is associate virtuous friends, Kalyanamitta Ashraya, that is the maximum. Buddha says this is our path, but uh, what you call celibate life, is very difficult. But whenever you meet uh, the noble friend or friends, your whole task is finished. Then you have to just be with the friend, that's it. So therefore don't expect Buddha to come again. Buddha is the best. See the next best and compromise with it and then ultimately you will be refined and go to the higher highest noble friend. So therefore you have to be a friend to yourself, then only you will find a friend outside. If you are not friendly with yourself, sorry. You never find anything outside. So therefore try to sit comfortably, love your comfortable sitting. Be friendly with your body. Be as much as possible with your relaxed, comfortable body. That is the way to find the, find the Kalyana Mitta within. Soon you find Kalyana within, you find Kalyana outside. If you can't find yourself happy with your comfortable sitting, hmm, you are not qualified to see Kalyana out, therefore you find the world is deteriorating, it is eroding, it is lack of moral responsibility and everything. That is nothing because you are not friendly with yourself. First be with, with yourself and look for the friends outside. Whenever that happens, you find you are in a already running train. Train is running towards the Nibbana. You have nothing to worry, just sit and wait. Don't try to go drive the train. There's an engine driver is there. You have nothing to do, you are not the guard, you are not the driver. Just wait and sit, sit and wait. So, but the thing is to how to get into the train is the difficult thing. That is to say, find Kalyana Uh, so you have to be qualified first and then your qualification will be appreciated soon. අද ධර්ම දේශනාවට අපි යෝගටි අපි ඉතරයිතෝ සාකච්ඡා කරනවා. ඒ නිසා අපි ධර්ම දේශනාවෙන් පස්සේ උත්තර උන් නැත්තම් මට හෙටත් ওই ප්‍රශ්න නගන්න. බුදුජානක කියලා කියන එක තමයි ඔය කියන්නේ. ඒ නිසා අර අරකට පස්සේ ඕක තමයි එන්නේ. ඒ නිසා අද ධර්ම දේශනාව පොඩ්ඩක් ඔක ගැන සාකච්ඡා කරමු. භාවනා කරන යෝගී තමයි ඇත්තටම තමල්ලඟ සුදුසුකම් නැතුව ඒ සුදුසුකම තමල්ලඟ තියෙනවයි කියලා අතිවාසිකම් කතා කිරීමට කියන්නේ අවස්ථාවාදී කියලා. තමන්ට සුදුසුකම් තියෙනවා සුදුසු නිලයේ සුදුසු සැලකිල්ල ලැබේ. සුදුසුකම් නැතුව ඒව ඉල්ලන්න හදනවා മന്ത്രിතුමා විලිවම අරගෙන යනවා අනම්මනම් කියලා කියන අවස්ථාවක්. ඒ නිසා Taman ළඟේ සෝවන් වෙලා නැතුව සෝවන් වුණයි කියලා හිතන එක එකක් මෝඩකමට කෙරෙනවා අවස්ථාවාදය යනවා කියනවා අදි탁ෂීරු නිසා කියනවා. නමුත් ඒක දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි මේ අපි මුළු මේ ලෝකේ ඉන්න හැම කෙනාම අවස්ථාවාදී. ඕමත්ම කලාතුරකින් කෙනෙක් තමයි සුදුසුකමට සැලකිලිනකම් බලන්නේ. අපි සුදුසුකම් ලැබලා ඒක හුවා දක්වනවා. ඒ නිසා අවස්ථාවාදී වුණොත් කර්මශා කර්මඵලයේ හේතුඵල වාදයේ දැන ගැනීම බාධා වෙනවා. ඒ සුසුකම් තියෙනවනම් ඒකට සැලකිල්ල ලැබෙයි. හේතුඵල ධර්මය අනුව ඒකට කෑ ගහන්න ඕන කමන්නේ. ඒක නිසා සුසුසුකම් පහසුකම් නැතුව මෙහෙම උනායි කියලා හිතා ගන්නව හෝ කියාපාන කෙනාගේ තියෙන්නේ අධිතක්ෂීරෝ මෝඩකම හෝ අවස්ථාවාදී. ඒක මේ ලෝකෙ එච්චර භයානක අකුසල කර්මයක් නෙවෙයි. හැබැයි රැවටිල්ල. දෙක සියලුතියක් ලකුණු ලබා ගන්නයි කියලා අනික් අයට තේරෙනවද කියන එක අපි විභාගයක සාමාන්‍ය පාස් එක ලංකාවේ දෙන ලකුණු 33යි. නමුත් ලියුපු එක නම දන්නේ මම පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. ලියලා ඉල ප්‍රතිඵල එනකම්ම ෂුවර් නැහැ. ඒ වගේම අනික් කෙනෙකුට කියන්නත් බෑ මෙයා පාස් වෙයිද ෆේල් වෙයිද කියලා. මොකද 33 ගණ්ඩ ගත්තට ලොකු වෙනසක් නැහැ. ඕන ක්‍රෙඩිට් එකක් තියෙන කෙනෙකුට නම් රට්ටුණත් හිතන්න මේක ග්‍රේඩ් එකක් ඇතුළත් පාස් වෙන්න ඉඩ තියෙනවා. ඩික්ටේෂන් එකට පහසුකම් තියෙන එක නම් හිතන්න පාස්නමේ ක්‍රෙඩිට් එකක් හරි ගන්න පුළුවන්. ඒ නිසා 33 කියලා කියන්නේ එච්චරම කැපී පෙනෙන ලකුණු ප්‍රමාණයක් නෙවෙයි. මොකද මගේ ජීවිතේ පාස් වෙච්චරක බහම පාස් වෙලා තියෙන්නේ 3rd class එකේ පාස් කරලා. 33 තමයි අන්තං එල්ලිලා යනවා. මටත් ප්‍රතිඵල එනකන් ෂුවර් නෑ. පාස් වෙයිද කියලා. අපි ආලේ දුන්නේ SSC කියලා නෑ. GCA O O level කියලා. ඕ ලෙවල් ප්‍රතිපලාව පළවෙනි වතාවට. මං ගෙදර ගිහිල්ලා මේ අක්කලා ඉතින් hina වෙගේ වලා ඉනවා චිවර් තේල්නේ ඉතින් මම මං කිව්වා වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අම්මා ගියා අනේ පොඩි පුතා ඒ යටි අම්මා දෙකේ පන්තිර ගියේ කෙනෙක්. ඒ නිසා අම්මා කොහොමද දෙස්සේජි වැඩ තුනක් කියවම ලොකු දෙයක්. ඇත්තටම මං වැඩ හයයි සම්මානයක් තිබුණා මට. මං ගිලක වැඩ තුනක් පාස් කියලා. ඊට පස්සේ අර මේ ඔක්කොමල බැන්නයි ඒ පේපර් තුන කර කරපු එකකට වැරදිලයි කියලා. නැත්නම් මට කොහොමද පාස් වෙන්න බෑ කියලා. ඊට පස්සේ කමන්නේ නැති ප්‍රශ්නයක් නෑ. ඉතින් පස්සේ ටිකක් කියලා මේ පුංචි කතා කරලා ඒකට කමන්නේ ඔබ දෙවෙනි සැරේ කරපන් කියලා. ඊට පස්සේ මම පුංචි කරකම ඇත්තටම පාස්. වැඩ අටෙන් වැඩ වැඩ හයක් පාස්. මොනම තාලින්වත් ඒකක් පිළිගන්නේ නෑ. මොනම තාවෙන්වත් පිළිගන්නේ මට හරි සන්තෝෂයි ඒක පැත්තට විභාගයක් දීලා පාස් වෙනවා කියන ඉතින් මං වගේ මැට්ටෙකුට ඊට පස්සේ දෙවෙනි සැරේ කෙරුවට පස්සේ ප්‍රතිඵල ආවා අර මෙච්චර පාස් මෙයා මෙච්චර පාස් කියනවා එන්න රාවයක් කරන සර්ලා අතරේ ඒ මං දන්නවා පේල් කියලා මගේ නම නෑ ප්‍රතිඵල කියනවා වැඩ හතයි සම්මාන හතරක් තියෙනවා මට මම ඕලෙවල් මට කරන්න පුළුවන් ඕ ලෙවල් කරනකොට පළවෙනි සැරේ අපි ඉස්කෝලෙන් කවදාකවත් කවුරුත් පාස් වෙන්නේ නැහැ. ඒක රෙජිස්ටර් ඉස්කෝලයක්. මම සබ්ජෙක්ට් තුනක් පාස් හතරේ. ඒ වෙලාවේදී බද්දුතින් මහමුත් හිටියේ ජන අගමැති අධ්‍යාපනයේ එයා ප්‍රසිද්ධයක් කරා. වැඩ තුන පාස් වෙච්ච හැරි ඔක්කොම අපි විශ්වවිද්‍යාලයට ගන්නවා. ආනන්ද කොලෙජ් එකත් ගන්නවා විශ්වවිද්‍යාලයක් විදියට. කියලා දැම්මනකොට දැන් මම විශ්වවිද්‍යාලය කියලා තේරෙනවා. අනේ බද්දුතින් මහමුත්ගේ වයිට් පේපර් එක පාස් වුණේ නැහැ. මම විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. දැන් දෙවෙනි සැරේ කරන්න බෑ කියලා මම අයින් වුණා. එතකොට මේ අයියලා කතා කරලා කිව්වා නෑ නෑ උඹට ප්‍රශ්නයක් නෑ රුපියල් 80ක් ගෙවන්න ඕනේ. රට රැකීමේ අරමුදලට දෙනවා කියලා ඉట్లా දීපන්. උඹ විභාගය කරපන් කියලා. ඔන්න ඒ සැරේ බලනකොට වැඩ හතර පාස්. වැඩ හතර පාස්. ඒ දවස් වැඩ S4ක් කිව්වහම දැන් කාලේ නම් කිට්ටු කරන්නේ නැහැ. ඉතින් මම කරපණ දන්නවා. ඉතින් යන්නේ නැහැ කියලා උන්ටට දවල්ට කාලා. ගොරෑ දැද බුදියනින් වෙලාවේ නෑ නෑවිලා කතා කළා මල්ලිගේ නම තියෙනවා කියලා පත්තරේ. ඇයි කියලා ඇග්‍රිකල්චර් සිලෙක්ට් කළා ලිස්ට් එක දාලා තියෙනවා කියලා. දැන් මට ෂුවර් නෑ මේක හීනයක්ද දවල් දැකපු ඇත්තද කියලා. ඊට පස්සේ කිව්වා නෑ නෑ හොඳටම. වැඩේ ෂුවර් කියලා. ඊට පස්සේ දුවන ගිහලා විතර බොට්නු ගන්නකො මැඩම් ලාගෙ දෙට ගිහිල්ලා කිව්වා අලි මගුලක් වෙලා තියෙන මොහොත ඒ පාසල දැන් මොකද කරන්නේ? යට නටපන් යකෝ දැන් කරන්න දෙයක් නැහැ විශ්වවිද්‍යාලේ කරවසේ ගහලා හරි දෙනවා ඩිග්‍රී එක. උඹ බය වෙන්න එපා දැන් ඔය කරන්න දෙයක් නැහැ කියලා. මම ලබන හරියක් ලබලා තියෙන S passes තමයි. කිසිම කෙනෙක් හිතුවේ නැහැ විභාව දක්ෂයි ශිල්පෝට දක්ෂයි ඉගෙන ගැනීමට දක්ෂයි ඉගෙන ගමු තපේකද ඊට ඔක්කොටම වැඩි ඉගෙන ගත්තේ මම. මටවත් ෂුවර් නෑ ලකුණු 30 ලැබෙයිද පාස් වෙයිද කියලා. තේරෙන්නේ නෑ වැළුව බැලමට මම මැට්ටා. ඉතින් 30 ලැබුවට කවුරුත් අපිට දෙන්නේ නෑ. 70 ලැබුවොත් නම් ඩික්ටේෂන් එකක් ගන්න එක නම් බ්‍රයිටස් බ්‍රයිටෝ කියලා කියනවා. 30 ලැබලා පාස් වෙනවා කියන එක නිකන් තර්ඩ් ක්ලාස්. එදා සෝතපන්න කියලා කියන්නේ යන්තම් ආර්ය ලෝකේ නිකන් ෆුට්බෝඩ් එකේ ඉන්න කට්ටිය. තාම සීට් එකක් හම්බෙලා නැහැ යන්තම් බස් එකේ ඉලිච්ච කට්ටිය. මේ පැත්තෙන් බලනකොට බාහික නේද. පු탁ජන ලෝකයෙන් බලනකොට නම් ඕ මේ ජීවිතේ ලබා ගන්න බැරි එකක් තමයි. ඒ නිසා ඒක ලබපො නැති වෙනකන් අපි ලොකු සිලිලාරයක් තියෙනවා. දැන් මට කිව්වොත් එimhe කවුරු හරි මේ සබ්ජෙක්ට් එක ලකුණු තියක් ගත්තා කියලා මම පහත් කළා සලකනවා. ඇයි මං දැන් ඉගෙන ගත්තේ නෑනේ. එදා ලකුණු තිය ගන්නවා කිව්වහම හැබැයි මට එකක් තියෙනවා මම කවදාකවත් විභාග වලට ගරු කරපු මිනිහෙක් නෙවෙයි. පොඩි කාලේ ඉඳලා මම දැනගත්ත අධ්‍යාපන ක්‍රමය කියලා කියන්නේ අමුම තකතිරු වැඩක් කියලා. අද පවතින අධ්‍යාපන ක්‍රමය උන්දලාට හරිය ක්‍රමයක්. මැට්ටෝ කරන ක්‍රමයක්. මට අධ්‍යාපන ගැන ඉච්චර ලොකු නම්බුවක් එදත් තිබුණේ. හැබැයි මම කරගෙන කරගෙන ගියා. දැන්ටත් මම සලකන්නේ නැහැ. කොච්චර ඉගෙන ගත්ත කෙනෙකුටත් මම සලකන්නේ නැහැ. එයාගේ බයලජ්‍ය දෙක නැත්තම්, හැදියාව නැත්තම්, ඒ අධ්‍යාපනයෙන් ඇති වැඩක් නැහැ. හැබැයි මම ළඟ හැදියාව තිබුණෙත් නැහැ, අධ්‍යාපන තිබුණෙත් නැහැ ඒ කාලේ. ඒක නිසා ලකුණු තිය කියන එක මහා ලොකු දෙයක් නෙවෙයි. ලකුණු දෙක තිබුණාට ඒ ආශීද පිළිලෙදි කියලා Tamanට ෂුවර් නැහැ රටට ෂුවර් නැහැ. ඒ නිසා කැපී පෙනෙන ගතිය වර්ණකලා තියෙන හැටි වැරදි කියලා මම කියනවා මගේ ජීවිතයේදී. අපි ඒසයි ගා ප්‍රශ්නට යනවා. සෝවාන් හොඳයි මොකද නිබ්බුති જાති පහක් හයක් ගැන පරිසම්පදා මාර්ගයේ කතා කරනවා තදංග නිබ්බුති සමුච්ඡේද නිබ්බුති පටිපස්සම්බ නිබ්බුති නිස්සරණ නිබ්බුති ආදී වශයෙන් හැම වර්තමානයේ මොහොතේ ඉන්න මොහොතක්ම ඒ මොහොතට නිවන ඒ නිසාකට තදංග නිබ්බුති කියලා කියනවා යම් කෙනෙකුට වර්තමාන මොහොතේ ඉන්න ඕනේ හැබැයි එක ලකුණක් එකේ තියෙන වර්තමාන මොහොතේ ඉන්නකම වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න ඒක උඟ දෙනකොට තේරෙන්නේ වර්තමාන මොහොතට ආවට වර්තමාන මොහොතේ ඉන්න බව දැනගන්න වර්තමාන මොහොත චිත්තක්ෂණ හතරක්වත් එක දිගට හිටපු කෙනාට විතරයි තේරෙන්නේ මම දැන් ඉන්නේ වර්තමාන මොහොතේ කියලා. ඒක නිසා වර්තමාන මොහොතේ ගිය ගමන්ම වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ නැහැ. ඒකම ටිකක් සිද්ධ වෙන්නේ චිත්තක්ෂණ හතරක් කියලා කියන්නේ මහලුක දෙයක් නෙවෙයි. නමුත් අඩු ගානේ මූල ධර්මානුකූලව කියනවා. ඒකම චිත්තක්ෂණ හතරක් ඉන්නකොට තමයි තේරෙන්නේ මම දැන් වෙනස් තැනක ඉන්නවා කියලා. ඒක වැඩිපුර ඉnde ඉnde ඒක නිවනම තමයි. ඒකට තදංග නිබ්බුති කියන මොකද එතන කෙලෙස් නැහැ. නමුත් අපි දන්නවනේ වර්තමාන මොහොතේ යනවා වගේ පිට යනවනේ. පිට ගිය ගමන් ආයි කෙලෙස්. ඊට පස්සේ ඔය සංකාරූපක ඥානය කියලා කියන්නේ මේ කෙලෙස් ඕන තරම් වට කරලා තියෙනවා. තමන් ඊට පහසු තැනක ඉන්නවා. අර කෙලෙස් අර කරදර කරන දේවල් ආවට කිසි දෙයකට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා තමන්ට තේරෙනවා තමන් හරියට පොකුරු වැස්සට එළියට බහව පිණියක් වගේ. පොකුරු වැස්සට එළියට බහලා අදිෂ්ඨාන කිරුවොත් දෙමෙන්නේ නැති වෙන්නේ දෙමෙන්නේ නැහැ. අදිෂ්ඨාන කිරුවොත් දෙමෙන්නේ කියලා දෙමෙනවා. ඒ තමයි සර්වඥාන්සේ කරපු ප්‍රතිහාරයේ කිඹුල්ලතුරේදී. ඉතින් ඒ වගේ තමයි කරන මේ කෙලෙස් තිබුණු පළියට ප්‍රතික්‍රියා කරන නැත්නම් ඇඟේ වදින්නේ නැහැ. එතකොට ඒ හිත නිවන් කියන්නේ සෝවාන් හිතක් වගේ වටේ නාම මේ පුතඥ ලෝකේ රහත් හිතක් ඒ. රහත් හිත කර තියෙන කෙලස් ලෝකේ තියෙනවම ගා ගන්නෑ. නිලුම්පතේ තිබ්බ වතුර වගේ. ඊට පස්සේ සෝවාන් වුණාට පස්සේ ඒ ඥානයත් එක්කම ගෙවිච්ච කෙලස් මෙහෙමයි, ඉතුරුලා තියෙන කෙලස් මෙහෙමයි, කලියුත් මෙහෙමයි කියලා ඒක මේ මනාවලෝකනයක් සිද්ධ වෙන එකට කියනවා මේ ප්‍රතිවීක්ෂාවක් කියලා. ප්‍රතිවීක්ෂා කියනවා මෙන්න මෙච්චර කොටසක් දැන් අයින් කියලා. ඉතින් ඒකටත් කියනවා නිබ්බුතියක් කියලා. ඒ නිවනක් කියලා. ඒක ඉතින් සෝවා සකදාගාමනාගාම පිළිවෙලෙන් ගිහිල්ලා පටිපස්සද්දී නිබ්බුතියක් කියන්නේ රහත් වුණාට පස්සේ තමයි. ඒකයි නිවනේ රසය වර්තමාන මොහොතේ තියෙනවා. නමුත් මේක අටුවා යුගයේ පිළිගන්නේ අටුවා පිළිගන්නේ නැහැ. අටුවා පිළිගන්නේ නිවන් හම් වෙන්නේ රහත් වුණාට පස්සේ විතරයි කියන්නේ. ඒක නිසා විපස්සනා කරන කට්ටිය කියනවා නෑ නෑ වර්තමාන මොහොතේ නිවන් දකින්න පුළුවන් කියන්නේ මේ මනසට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් එයාට ඕනේ නෑ. එයා වර්තමාන මොහොතේ පුළුවන්කම තියෙද්දී අතීතය ගැන හිතනවා නම් අනාගතය ගැන හිතනවා නම් අතන ගැන හිතනවා නම් අනුන් ගැන හිතනවා නම් අද නිවන ඕනේ නෑ. හැබැයි නිවන ඕනේ නැති වුණාට එයාට ඕන වෙලාවක තදංග නිම්බුතියට යන්න පුළුවන්. ඒක නිසා කාට හරි පුළුවන් නම් ඉඳගෙන ඉවරලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා දැනගන්න. කාට හරි පුළුවන් නම් මට මේ යන්නේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා දැනගන්න. කාට හරි පුළුවන් නම් මේ තියෙන ප්‍රශ්වාසයේ ආශ්වාස නෙවෙයි කියලා දැනගන්න ඒක නිවන. ඒක තමයි මම හොයන දේ කියලා කිසි කෙනෙකුගේ බාධාවක් නැහැ. දිවන්නේකට බාධා කරන්නත් බෑ ඒකට. නමුත් අපි ඒ තරම්ම ඒකට නොසලකනවා. අපිට හරි වැදගත් මේ ඊයේ වෙච්ච දේ. අපිට හරි වැදගත් හෙට වෙන දේ. අපිට හරි වැදගත් මෙතන ඉඳගෙන අතන වෙන දේ. මෙතන ඉඳන් අනුන් හිතන දේ ඉතින් ඒකෙන් කරන්න හදන්නේ අර පෑදීදියට බොරදිය දාගෙන අර අනාකූල ප්‍රවාහය ආකූල කරගෙන ඉතින් නිවන කියන්නේ මොකද්ද? తాවකාලික නිවන මොකද්ද? කීයෙන් කල්පනා කර කර ඉන්නවා. ඇත්තට මේ කතා කරන කතා කරන්න වෙන්නේ වර්තමාන මොහොතට යන්න තියෙන අවස්ථාව අපි මඟ හරිනවා. ක්ෂණ සම්පත්‍ය පන්නනවා. අනිත් එක තමයි ක්ෂණ සම්පත්‍ය හම්බුනාට ඒක දන්නේ නැත්නම් වැඩක් නැහැ. අවුරුදු 6 විතර වෙනකල් ළමයා ඉන්නේ ක්ෂණ සම්පත්‍යයේ. දන්නේ නැහැ. එයා මේ 6 4 තේරෙනකන් භෞගෝලික ඉගෙන ගන්නකන් ඉතිහාස ඉගෙන ගන්නකන් පුරවැසි භාවය ලබනකන් කට අරගෙන ඉන්නවා. අම්මලා තාත්තලා පුළුවන් තරම් ඉක්මනට අර බාල්දිර කුණුවක් කරන්න පුළුවන් තරම්. මේ 6 4 තේරෙන විතර මට 6 4 කියලා දෙන්න බෑ. ඉති ඌට ක්ෂණ සම්පත්තිය නැහැ. ඉන්නේ පිරිසුදුකමේ. ඒ දරුවා දන්නේ නැහැ පිරිසුදුකම කියන්නේ. මේක පිරිසුදුකමව දන්නේ නැහැ. මොකද කක්ක හම්බෙලා නැහැ. ඒ කක්ක ටික ආවට පස්සේ ඉනෝ දැන් තමයි වැඩේ කක්ක කෝල්ලා ගාගත්ත වගේ ගලවන්න බෑ. ඒ නිසා පිරිසුදු වෙන්නත් ඕනේ පිරිසුදු බව දැනගන්නත් ඕනේ. ඒ නිසා කෙනෙක් හොඳ වෙන්නත් ඕනේ හොඳ බව පේන්න තියෙන්නත් ඕනේ. උසාවියක ස්වභාවක විනිශ්චයක් එන්නත් ඕනේ. නිශ්චින්තයන් සහ වැඩ මේ විනිශ්චයකාරනේ රට්ටුන්න තේරෙන්න එක ස්වභාවක විනිශ්චයක් කියලා. නැත්තම් වැඩක් නැහැ මේ විනිශ්චය. නීති පොතේ විනිශ්චය වුණාට වැඩක් නැහැ රට්ටුන්න තේරෙන එක ස්වභාවක විනිශ්චයක් කියලා. ඒ නිසා විනිශ්චය ස්වභාවික වුණාට ඒක ස්වභාවික බව ලෝකයට දැනුනේ නැත්නම් කෙමඩන්නේ. ඒ නිසා තමයි වර්තමාන මොහොතට යන්නත් ඕනේ. වර්තමාන මොහොතව දැනගන්නත් ඕනේ. ඕනනම් තව එකක් දාගන්න. වර්තමාන මොහොතේ ඉඳීම තමයි ජීවිතේ ලොකම දේ බවට සමාදම් වෙන්න ඕන. සමාදම් වුණත් මොකක්ද වෙන්නේ? ඇදගෙන ගිහලා වර්තමාන මොහොත ධම්මත් ඒක උඩල පොට්ට උඩ තිබ්බා වගේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ කරදරයක් පේනවනම් කලින් මොහිනමල වතුරක් කරලා වැඩක් වෙන්නේ නැහැ. නිසා නිවන කියන එක මහා දුර දෙයක් නෙවෙයි. මේ නහයට තියෙන්නේ and you very knows you own නැත්නම් මොකද කරන්නේ? දුව දෙන්නම් කිව්ව හින්දා මම දුව දෙන්නා. දැවැද්දත් ඉල්ලු හන්ද ඒකත් දුන්නා. දුවයි දැවැදි සේරම දුන්නා බෑනා ඒවා ආපහු දුන්නා. ඉතින් අපි මක් කරන්ද? වරෙන් දුවේ ගෙදර යන්න කියලා සින්දුවත් තියෙන හරි කණේකේ. ඒ වගේ දුන්නට ගන්න නැත්තම් මොකද කරන්නේ? මේ තදංගනේ පුතිය මේ දැන් පුත් වෙන්න පුරා එක. ඒක මදි. ඒකට ලුණු මදි, මිරිස් මදි, උම්මලකට මදි. එනිසා පුළුවන් තරම් බලන්න තදංගනේ පුතිය බලක් ගන්න කිසිම බලවේගයක් ලෝකේ නැහැ. තක තීරුකම ඇර. ඒකට කියනවා මෝඩකම කියලා. ඒ වගේම ඒක ලද්දායෙම උප්පත්තියම හම්බෙච්ච එකක්. බුදුහාමුදුරුවෝ කියන ශ්‍රේෂ්ඨම ඥානෙ තමයි ඔය manussකමේ තියෙන මූලික අයිතිවාසිකම් පෙන්ලා දීලා උඹලට කැමැති නම් බුද්ධි විඳපල්ලා. තදංග නිබ්බුති බුද්ධි විඳින කෙනාට විතරයි පටිපස්සම්බ නිබ්බුති හම්බෙන්නේ. හම්බුනාට ඒක අගය කරන්නේ නැත්තම් දෙවන්නේකට දොස් කියන්නේ. අපි බලන්නේ කවුරු හරි අල්ලගෙන එයා නිසයි හම්බුනේ නැත්තේ අරක නිසයි කියලා කියන්නේ. ඒකයි පටිපස්සම්බ නිබ්බුති කියන වචනේ අතුහාම තියෙන එකක්. ඒක හරි වටිනවා කෙනෙක් උනන්දු කරනවා. එතන එතන ලබන චන සම්පත්තිය කියන්නේ නිවන. හැබැයි ඒක තාම ස්ථිර නෑ. ස්ථිර බුද්ධියට සින්න වෙලා නෑ. හැබැයි ඕනෙ වෙලාවක ගන්න පුළුවන්. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ස්වාමීන් වහන්සේ ඊයේ අනුභව මේක හොඳයි මොකද පහුගිය ටිකේම ඒක විවිධ පැතිවලින් මට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙනවා පුබ්බේව කෝසසීම ධම්මට්ඨිනානම් පච්චානිබ්බාණ කියලා. සුසීම උඹට ඉස්සලම ධම්මට්ඨිතියට එන්න වෙනවා. ධම්මට්ඨිතිය තමයි සම්දිස්ථානේ එතනින් පස්සේ උඹ නිවනට සැලසුම් කරන්න වෙනවා. ඒක හරියට කියනවා නම් ඔබ ඉස්සලා මේ ලෝකයේ තියෙන ගුරුත්වාකර්ෂණයෙන් මිදෙන්න ඕනේ. මිදිලා හිතන්න ඕනේ හන්දට දෙන්නේ අඟහරු ලෝකයට දෙන්නේ කියලා මෙතන ඉඳගෙන ඒක විනිශ්චය කරන්න බෑ. ඔබ පළවෙනි ප්‍රයත්නයේදී කක්ෂගත වෙන්න ඕනේ. කක්ෂගත කියන්නේ මේ ගුරුත්වාකර්ෂණය මිදිච්ච තැනකට යන්න ඕනේ. මිදිච්ච තැනක ඉඳලත් කල වෙනමම ගණනය කරනවා කරන්න ඕනේ. හන්දට යන්න කොතෙන්දද සොකට් එක පැත්ත කරන්න ඕනේ. අඟහරු ලෝකයට යන කොතෙන්ද පැත්ත කරන්න ඕනේ. ඉස්ලාම ඕන කරන්නේ ධම්මට්ටිතිය. ධම්මට්ටිතිය කියලා කියන්නේ මැදමාවතට පැමිණෙන එක. අදමාතට පැමිණෙනකොට මේ සම්මුතිය පොඩ්ඩක් සමගන්න. අමුදේ තියෙන හරි වැරදි හොඳ නරක යුතු අයුතු නංගම් සම්මුතිය ඔක්කොම අයින් කරනවා. අයින් කරලා ගියාට පස්සේ ආන අවකාශයක් තියෙනවා. ඒ අවකාශයේ මේ තියෙන අසහනේ නැහැ. මේ තියෙන මානසික ආතතිය නැහැ. මේ තියෙන නම්බුනා මොනක්වත් නැහැ. එතන ගියාට පස්සේ එතනම බුද්ධ විඳින්නත් පුළුවන්. එතනත් බුද්ධියක් තියෙනවා. මොකද මේ අසහනකාරීකම නැහැ. මේ තියෙන දැඩි ඝර්ෂණේ නැහැ. ඉතින් එතන ඉන්න එක හුඟක් ආගම් වල නතර වෙනවා. බුදුරජාණන් ශ්‍රීකන මෙතන ආවට නතර වෙන තැනක් මේක. මේක තානායම් පොලක්. මෙතනින් පස්සේ බොනිවලට වැඩ කරන්නේ. ඒක නිසා හුඟක් ආගම් වල මේ ළඟදී එක මතුවනේ මේ අද්වෛතය කියන වචනේ. බුදුරජාණන්සේ ද්වෛතයක් ගැන කතා කරනවා සක්කා මේ කාමසුකල්ලි කාණ යෝගී අත්කලමතාන යෝගී. ඊට කියනවා මම මේ දෙකේ ආධිනව දැකලා මේක අත්හැරලා මම මධ්‍යම ප්‍රතිපදාවට ආවා. හැබැයි බුදුරජාණන්සේ කියනවා ඔබට ගැඹුරෙන් මම කියනවා මධ්‍යම ප්‍රතිපදාව තතරින්ද. අනිත් හැම හුඟක් ආගම් වල හුඟක් ආගම් වල කොහොම සුළු කොටසක් දෙකොණ අතහැරිය යුතු බව පිළිගන්න. හැබැයි මම දාල්ලනවා මධ්‍යම ප්‍රතිපදාව වශයෙන් දෙකන පූජා කරලා ලැබුවම මැද අහුවෙනවා. බුදුජානක කියවේ උභෝහන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. දෙපැත්ත දැනගනි. උත්තරම දෙපැත්තම දැනගන්න. එක පැත්තක් දැනගත්තට දැනුම සාධාරණ නැහැ. සමබර නැහැ. දෙපැත්තම දැනගෙන ඒ දෙපැත්තෙන් බේරෙන්න මැදට එන්න ඕන. නමුත් මැද නතර වෙන්න එපා. මැද ඇලෙන්න එපා. පැනපන්. මැදට තමයි කියන්නේ ධම්මට්ටිතේ කියන්නේ. ධම්ම නියාමතාවය කියන්නේ. පච්චේ පරිග්‍රහය කියලා. සප්පච්චේ කියලා. සප්පච්චේ ගැන ඕනේ ආගමකට කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක අල්ලනවා. බුදුරජාණන් කියන ඕකෙන් පැනපාන. එතකොට අමෝතු ධර්මයක් ඒකට විපස්සනාව කියලා කියනවා. නිසා මැද දෙක අතහැරලා මැදට කොන් දෙක අතහැරලා මැදට එන එකත් මේ ප්‍රාගවතියටපත් වීමක් තමයි. නිකලස් භාවයටපත් වීමක් තමයි. මෙතන අල්ලලා නතර වෙන තැනක් නෙවෙයි. අද්වෛතයේ ද්වෛතයේ වෙන්වීම. නමුත් අද්වෛතයේ තියෙන මැද අල්ලන්න නෙමෙයි බුදුහාමුදුරු දීලා තියෙන්නේ රිට දීලා තියෙන්නේ සාමාන්‍ය උඩ පනිනකොට එන උගක් රිටිපැණිම උඩ යන්න. නමුත් උඩට ගිහිල්ලා රිට විසි කරන්න. ඉතින් උගදෙනෙක් හිටන මෙච්චර උඩ යන්න හේතු වෙච්ච හිත රිට කියලා උඩදී හයියෙන් අල්ලා ගන්නවා රිට එතකොට මොකද වෙන්නේ? රිට බාරක වැදුනත් එන්නේ මිනිහ පරාදයි. රිට යහපතට විසිකර තමයි මේ පැත්තට බාරකෙන් පයින්න පුළුවන්. කිසි කෙනෙක් කැමති නැහැ මෙච්චර උඩයන්ට උදව් කරපු රිට උපරිම වැඩගත් වෙලාදී අතාරිනවයි කියනවා මහා ගුණමතුකම ගුණමක්කමක් විදිනේ එසේ ආශාවෙන් උපයන මධ්‍යම ප්‍රතිපදාව අතාරින්න වෙනවයි කියන එක මේ සම්මුති ලෝකෙට තේරෙන්නේ නැහැ. මොකද සම්මුති ලෝකේ විශාල කැපකිරීමකින් තමයි මධ්‍යම ප්‍රතිපදාව අල්ලන්නේ. ඒගොල්ලෝ මධ්‍යම ප්‍රතිපදාව අල්ලගෙන ඉන්නවා ඒතර. ඒ නිසා මට මට පේන විග්‍රහය මේක සම්බන්ධයෙන් මේ ඔය විශේෂ මෙතෙන් ගන්න අද්වෛතය කියන වචනේ අද්වෛත වේදාන්තය කියලා කියන්නේ වේදාන්ති ඉහෙළම කෙලවර. ඒගොල්ලෝ කියනවා අපි අන්ත දෙකට යන්නේ. අපි අන්ත දෙකට විරුද්ධයි. අපි අන්ත දෙක අතරින් සදා මැදට ද්වෛතේ නැති තැනට යනවා. මේ ද්වෛතේ නැත්නම් අල්ලන. බුදුරජාණන් කියන්නේ ද්වෛත අන්ත දෙකට ඇරීමට මායමක් වශයෙන් උපක්‍රමයක් වශයෙන් වාංගුවක් වශයෙන් බෙන්ච්මාක් එකකට මැද ගනි. හැබැයි මතක තියාගන්න මැද නතර වෙන ටැග් ගහන තැනක් නැහැ. මැදිමුත් පැනවන. ඉතින් මේ ඔය කතා කරන්නේ ඔය මැද ගැන. ඒ මැදට ගියාම හොදක් නරකක් හරි වැරදි සම්මුතිය නැහැ. හැබැයි පරමාර්ථ ධ්‍යානතර ඔකට එකපත් වෙලා නැහැ. මට මං මං දකින විග්‍රහය ඒක තියෙන සුසීම සූත්‍රයේ පුබ්බේවකෝ සුචීව ධම්මට්ටි ඥානම් පච්චානිබ්බාන. ඔබ ධම්මට්ටි කිය අල්ලගත්තේ නැත්නම් ඒ කියන්නේ මේ කුණු කන්දල් බදාගෙන මේවකට හොයලා ඉන්න තාක්කල් මැදම අතට එන්නේ. මැදම අතට එන්නේ මේවා මේවගේ තියෙන අවශ්‍යතාවය දැනගන්න ඕන සම්මුති වශයෙන් දැනගෙන මේ මිදීමේ හැකියාව ඕන වෙලාවක අතේ තියෙනවා. මේක ඉන්නේ. හැබැයි මිදීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා වාංගුවට ගන්න මධ්‍යම ප්‍රතිපදාව බුද්ධියට දින්න කරගන්න යන්න එපා. ඒකත් විපරිණාමයටපත් වෙනවා ඒකත් අතහරින්න ඕනේ එතකොට තමයි ওই තියෙන මේ නිමුත්‍ය ওই කියන නිබ්බුතිය ওই කියන නිවීම ලැබෙන්නේ නැත්නම් මධ්‍ය ප්‍රතිපදා ආරසා කරන්න වෙනවා. ඒක අල්ලික් බාතයක්. ඒක හරි වෙහසක්. ඒක හරි මේ ටැක්ස් කරනවා හරියට. මධ්‍ය ප්‍රතිපදාව වැඩි කල ඉන්න බෑ. එනිසා ඒකෙන් පණින ක්‍රමයකට දැනගන්න ඕනේ. ඒක නිසා හරි අමාරුයි සදාචාරය අනුගියක් අමාරුයි වෙනාගමක් අනුගියක් අමාරුයි මධ්‍ය ප්‍රතිවදට එන්නත් අමාරුයි ආවට පස්සේ අල්ලගන්න කිව්වෙම සිද්ධ වෙනවා ඒකාත හරිනවා කිව්වට පස්සේ ඉතින් කොහොමද මේක විස්තර කරන්නේ නමුත් උදේනාංශේ උපවන්තිය විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති උනාද කියලා දුන්නා මම ඉස්සරහව ද්වේමේ බික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා ඒ වෙලාවට මධ්‍යම ප්‍රතිපදාව දෙනවා. මොකද දෙනෙක් හිටනවා මධ්‍යම ප්‍රතිපදාව හොයාගෙන ඒක මේ ස්ටේන්ලස් ස්ටිල් කබඩ් එකට දාලා ලොක් කරලා ඒකට වැඳ වැඳ හිටියොත් ඒක තමයි ධර්ම ධාතුව. ඒකට වැඳ වැඳ හිටියොත් හරියයි කියලා. ඒකත් අර කාමයේ ඇල්ලුවා වගේම තමයි. ඒ නිසා ඒක මූලධර්ම ප්‍රශ්නයක් වුණත් ප්‍රායෝගික ප්‍රශ්නයක් වුණත් තර්කයෙන් හෝ ප්‍රශ්නෙන් ඔය ප්‍රශ්න කද්දාකත් උත්තර නැහැ. තර්කයක් නැතුව යන්නත් බෑ. ඒක නිසා අපි සාකච්ඡා කළා ඒ ටික භාවනාවේ විශ්ල ගන්න බලමු. අපි යමු ඊගා ප්‍රශ්න. දැන් ස්වාමීන් වහන්සේ දැන් සාකච්ඡා කර පොදු ගැටලු විසඳු විසඳු බැරි වහන්සේ හමුවී පෞද්ගලික අධ්‍යක්ෂින් සලා ගැනීම ඒකායක විනාඩි පහක තරම් කාලෙ ඉදිරියේදී ලබා දෙන්නේ නම් ඉතා සුකරණේ සේවල් කරන්න. මාත් කැමති කරගෙන ඉන්න නමුත් මේ සෙනඟ වැඩි වුණාම කරන්න. ඒක නිසා මම ඉල්ලා හිටිනවා මම මල්ලිකාට කියලා දුන්නා මේකට යාන්ත්‍රණය ඒ නිසා කැමැති කෙනෙක් හම්බෙන්න ඕන කැමැති කෙනෙක් මල්ලිකාට දුන්න පස්සේ මල්ලිකා නෝන මහත්තයා තීන්දුව කරා මම සම්පූර්ණ ඒ අයිතිවාසිකම දෙනවා ඊට පස්සේ මේ වැඩේ කරගන්න පුළුවන් ගාණක් එපායි ඒ ගාණට කරලා මට ඒක ෂෝට් ලිස්ට් කරලා මල්ලිකා දෙවි. මම මේක මල්ලිකා දේවින්නාසයට දෙන වරයක්. මොකද මේ ප්‍රශ්න විසඳෙන්නත් එපායි. මොකද ඔය ඔය මම ඔය ලියුපෙක් නයන් අහනවා එයාට පුළුවන් ද කියලා මට ඔප්පු කරලා බෑන්ද හැම කෙනාට විනාඩි 5 ගන්න දුන්නොත් කී දෙනෙක් අපහසුට පස් වෙනවද කියලා. මොකද එනකොට ඉන්ටර්විව් ඕනේ නැහැ. ඉතින් මම කියන්නේ උඹටත් උඹ එන්න ඕනේ යාට. උඹත් එන්න ඕනේ උඹත් එන්න ඕනේ කියලා. මෙතන ඉන්න හුඟක් ඉන්න පිරිමි කට්ටියට ඔය අමාරු නැහැ. ඉතින් ඔක්කොම කියතේ නැහැ ඔක්කොම විනාඩි 5 ගන්න ඉන්න කියලා ලබන අවුරුද්ද දෙන එකක්වත් නැහැ භාවනාවට. ඒ නිසා මේ පොදු නීති දාන එක මට ඉඩ තියන්න. තමන් මම දාන නීති වලට යට වෙන්න බලන්න. එහෙම නැත්නම් මට නීති දාන්න ආවොත් ඔබට හැම එකම විනාඩි පාපා දෙන්න කියලා බම්බුවා ගන්න කියලා මම හේතු කරනවා. ඒ නිසා මම කියලා පටන් ගත්ත කියනකොට මේකේ කරන්නේ අපි පොදු ඉන්ටර්වියු විතරයි. ඒක මල්ලිකාට ඒ වෙලාවේ කිව්වම සම්පූර්ණයෙන් ඉඳලා වරින් වර තමයි එවන්නේ. ඔක්කොම ලයිස්තුව. මොකද අපි යන්න හදන්නේ මේ වගේ විශාල වැඩ පිළිවෙල යනකොට හැම කෙනාටම කැප කරන්න වෙනවා. හම්බ වෙනවනම් හොඳයි. මම පුළුවන් තරම් බලනවා ඊමේල් වලින් කටයුතු කරන්න. පුළුවන් තරම් බලනවා පොදුවේ කියන්න. මම මෙතන ඇවිල්ලා ඕගොල්ලෝගේ මොහොන දිහා බලලා ඉන්ටර්වියු කැන්සල් කරන්නේ. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ඉන්ටර්වියු කැන්සල් කළා. එදා ඉඳලා ඕගනයිසර්ස්ලාට කියලා මේ සැරේ ලියලා බලලා තියෙනවා. පොදු විතරයි. ඒක ගැටි අපි නිසන්නවනේ ලොකු කරන්න ගන්න තීන්දුවත් එක්ක. මොකද මං හිතුවා 40කට වැඩියම කරන්න නැහැ කියලා ඉස්සරහ. පස්සේ දෙනක වැඩි වෙන නිසා ගෝ එහෙමනම් පොදු ඒකෙන් ගොඩාක් ආනිසංස තියෙන පොදු එකේ. ඉතින් ඒ නිසා එක්කෙනෙක් මෙහෙම ඉල්ලුවපලියට ඒක අහක දාන්නත් තරකයි. ඒක මේ ඔදි ඔක්කොටම ක්‍රියාත්මක කරන්න තරකයි. ඒ නිසා ඉන්ටර්වයුව අවශ්‍ය කරන කට්ටිය පළවෙනි ඉන්ටර්වයුව එකට ෆේස් කරන්න. ඊට පස්සේ ස්ක්‍රීන් වෙනවා. ෂෝට් ලිස්ට් වෙනවා. ඒ ටිකට මම වග බලා ගන්නවා. උත්සාහ කරනවා. ඒක පුළුවන් තරම් උත්සාහ කරනවා. මොකද කතාව ගොඩක් වැඩි වෙච්චාම මගේ මේ සවුන්ඩ් බොක්ස් එකට හොඳ නැහැ. කතා පෙට්ටිය රවුත් වෙනවා. ඉතින් ඒක නිසා මේ දේ කරන්නේ වෙනස කාගවත් එක්කත් ඇති බුද්ධිලිකෝ එකක් නෙයි ඉතින් කත්ත ප්‍රතිපත්ති මේ තියෙන මේක ලියපේක හොඳයි මොකද මට මේ අදහස් ටික සභාවට ඉදිරිපත් කරගන්න හම්බෙලා නැත්නම් මේ මේ සංවිධානය කරන එක හරිය අපහසුටපත් වෙනවා යාගේ මේ පුද්ගලික දේවල් කරනවා යාට උන් කට්ටිය කරනවා කියලා නෑ සංවිධායක අපහසුයෙන් මේ දේවල් වලට හේතු ගන්නලා ඒ වෙනකොට යටත් කරගෙන තමයි මම මෙහෙට ආවේ ඉස්සරහටත් එහෙමයි ඒ නිසා මම කියනවා මේ තියෙන ක්‍රමය යටත් යටත් වෙලා කාටත් පුළුවන් ප්‍රමාණයෙන් විසඳාගෙන යන ගමනකට යන්න කියලා දැන් හරි ස්වාමීන් අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි ශීලානි යම් ශීලයක් කුසලයි නම් ඒකෙන් හිත විපිලිසරකම නැති කරනවා විපිලිසරකම ඇති කරන නම් ඒක සීලබ්බත පරමාශය යම් ශීලයක් රැකීමෙන් තමයි හිත නිශ්චල වෙනවා නම් විපිලිසර වෙනවයි කියලා කියන්නේ අන්‍යවිහිත වෙනවයි කියලා කියන්නේ මේ සමතේ නැති වෙනවා එහෙම නැත්නම් සමාධිය නැතිවීම සමාධියට යොමු කරන සීලය සීලය කියනවා සමාධිය අවුල් කරන දේ වික්ෂිප්ත භාවය ඇති කරන දේ සීලබ්බත පරමාශය එස යමක් සිල්වන්ත වීමෙන් සීතල බවක් එනවනම් ඒක සීලේ සිල්වන්ත වීමෙන් රත් වෙනවා විසිනවා මේ වෙන මේ වික්ෂිප්ත වෙනවනම් ඒක සීලබ්බත පරමාශය එයිසා කරලා බලන්න කොයි එක කරනකොට තමයි සීතලකමක් ඇති වෙන්නේ හික්මන ගතියක් ඇති වෙන්නේ සීලාචරකමක් ඇති වෙන්නේ බයලජ්‍යකම ඇති වෙන්නේ හිත සන්තම්පත් වෙන්නේ විපිලිසරකම නැති වෙන්නේ අන්‍ය විහිිත නෑ ඔය මේ ඒකෝදි භාවයට හේතු වෙන දේ සීලෙත් හේතු වෙන දේ මොන දේ වුණත් සීලබ්බත පරමාශක් කියන එක තමයි සරුවචනාසිගේ දේශනාව මතක් කරලා දෙන්නේ. ඒවා ස්වාමීන් වහන්සේ මට මෙයාගෙන් ඉගෙන ගන්න වෙනවා පරමාර්ථක දියවිල මම දන්නේ ආවුවා. මේ දන්න කෙනා මට වැඩිය දන්නවා. ඒ නිසා මම කියනවා අපි පැයක් දෙන්න පුළුවන් නම් දේශනයක් දෙන්න. ඕම දේවල් කරන්න ගත්තොත් එම් භාවනාව කරන්න වෙන්නේ අපි මෙතෙන්දී සත්‍ය නම්මරන් නැති වෙන්න තීන්දුව කරගත්තා. මොකද ඒක කතා කරන්න යනවා නම් සම්පූර්ණ අර වෙන මොකද්ද එදලා ගන්න වෙනවා මේකට. මෙහිදී සතුන් මැරෙන අවස්ථාවක් වුණ මේ රිට්‍රීට් එක නිසා වෙනවා නම් හෝ වෙනවා නම් අපි කතා කරමු. අපි මෙතෙන්ට ගන්නේ ලෙඩා ඩිසින්ෆෙක්ට් කරලා. ඔපරේෂන් තියටර් එක ඇතුලේ නාවන්ට සබන් නැහැ කියලා බාත් รู ම් එකක් නැහැ කියලා ෆයිට් කරන්න යන්න එපා. ඔපරේෂන් තියටර් එනකොට සුද්ධ කරලා ගන්න. ඒකේ නෑ පොදු වැසිකිලි. ඒ නිසා මේවත් එක යනවා නම් මම කියනවා ඒකට සුදුසු දන්න කෙනෙක් හම්බෙලා කරගෙන යන්න. මම ඔය ඔය ඔය ක්‍රමේ මම පිළිගන්නේ නැහැ. ඌව තේරෙන්නේ සීලය තේරෙන්නේ සෝවන් වුණාට පස්සේ. ඒක ඉතල ගොඩාක් විස්තර සහිත කියන්න පුළුවන් ඒක කොච්චරක් බුද්ධ දේශනාවද කොච්චරක් අටුවාවද කොච්චර එක එක නැගේ මත කියන්න දන්නේ ඒ නිසා මෙතෙන් එකක වෙනවා මේ වැඩේ කරන්න අපි සතුන් මැරීම වලකිනවා මැරුණට කරන්න දෙයක් නෑ ඒකත් පුළුවන් තරම් ගලපනවා මරණ එකෙන් වලකිනවා කියන තැන හිත මේ කටයුතු කළොත් සීලය ප්‍රඥාව එකතු වෙනවා සෝවාන් වෙනවා. එතකොට මේ ඔක්කොම කටයුතු කළා සීල සම්පූර්ණ කළා භාවනා කළා භාවනා ඉවර කළා මේ යන්න ගතන් අරගත්තොත් කවදාකවත් වැඩක් කරගෙන ඉන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ දැනුම මම දන්නේ නැහැ. මම කියනවා දැනගත්තොත් හොඳයි. නමුත් එක එක නයි ගුරුකුල මත යනවා ගොඩාක් විතර තියෙන නිසා අපි භාවනා විශේෂයෙන්ම නේවාසික භාවනා වල ඉන්නකොට ওই වගේ දේවල් කතා කරන්න ගත්තොත් ගෝ පිළිසකේ හිත එහෙම දුවන නිසා මම වැඩි උනන්දු කරවන්නේ නැහැ ඒකට. අල්ෆා අශ්‍රද්ධාව දැනෙනවා. Taman හිතන අබෞද්ධෙක්, Taman හිතන දුස්සීලෙක්, Taman හිතන ත්‍ස්තවාදීෙක් අපි ඒගොල්ලෝ පහත් කළා සලකන්නේ ඒගොල්ලෝගේ හැදියාවක්, සික්හික්මීමක්, සීලාචාරකමක් නැහැ කියලානේ. Taman ළඟින් තසීලාචාර වැඩ සිද්ධ වෙනවා. ඒ නොයික්මිච්ච වැඩ සිද්ධ වෙනවා. එහෙම නැත්නම් නොයික්මන වැඩකට හිත දුවනවා. එතකොට දන්නවා ශ්‍රද්ධාව මගේ කාබාසිනිය වේගන යනවා ගෙවිගෙන යනවා ඉතින් එහෙම තියේදී මේක හේතුඵල ධර්මයක් අනුව වෙන දෙයක් කියලා මේක දිහා බලාන ඉන්න පුළුවන් නම් කලබල වෙන්නේ නැතුව හිත වික්ෂිප්ත කරගන්නට. ශ්‍රද්ධාව තමන්ගෙන් වැඩි ගෙවෙමින් පවතිනවා. කලබල වෙන්නේ නැතුව දිහා බලාන ඉන්න පුළුවන් නම් විතරක් එයාට සුදුසු විනය ක්‍රමයකින් ගැලවෙන්න පුළුවන්. එතෙන්දි කලබල වුණොත් ක්‍රොස් කටේවත් අදා ගන්න බැරුව සීලතේ දෙන්නේ නැහැ සමාධියක් නැහැ ප්‍රඥාවක් නැහැ අලී අවුලකටපත් වෙනවා. ඒ නිසා ශ්‍රද්ධාව කියලා කියන්නේ හිත ප්‍රසාද ජනක පහදින ශිෂ්ටගත කරන පිරිසුදු කරන දෙයක් ඒ தත්ත්වය Tamanගෙන් කෙලෙන වෙලාවල ඕන තරම් හිතට එනකොට නොසැලී බලා සිටීමේ හැකියාව තමයි ශ්‍රද්ධා බලය කියලා කියන අශ්‍රද්ධේන කම්පතිටි ශ්‍රද්ධා බලය. දීලා තියෙන 150 කමඨාන් සුද්ධ කිරීම සඳහා ධර්ම සාකච්ඡා වේලාවෙත් කමඨාන් සුද්ධ කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක අර නිකමණයකට එන්න ඕනේ නැහැ. මේකෙන් උපරිම වැඩ ගන්නයි කියලා මම කර්මයෙන් ඉල්ලා සිටිනවා. ගරු ස්වාමීන් වහන්සේ හරි අපි ඉස්සලේ ප්‍රශ්න සාකච්ඡා කරා. ඒ අනුව එහෙම කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා ප්‍රධාන සංවිධායක ආවලම ගිහිල්ලා ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කරන්න. එතකොට ඒක අපි කොහොමද කියන්නේ අපි සලකා බලන්න බලාපොරොත්තු වෙන മന്ത്രിතුමා ගාවට කියන්නේ කියන්නේ ඡන්ද දිනුවට පස්සේ කියන්නේ හොඳයි මම සලකා බලන්න I think that it is related to the early question. So if you all are maintaining this noble silence, I may be happy to. But if you all are talking each other, my taking interviews will be more gossiping, unwanted. So therefore, if you all keep that integrity. I find from here to the hotel, so much of people are walking and in the garden, evening, evening walk. Talking, talking, talking, talking. I am not the person to come and hit you and tell, this is bad. I, mean, I am, don't expect that kind of me out of me. I clearly indicate. I am not happy. Too relaxed. So therefore I can't think more refining unless otherwise you tighten your own belts. You fix your own belts and be ready for that. Uh, so if you are relaxing it, and it is natural. It is natural when you are at home and when you are in familiarized with one, two, three days, uh, each and everyone becomes socialized and talking going on. But that, that indicates uh, you expect by Suttame Jnane ho anything I can't, මේ Suttame Jnane ho මොකකින් මට කරන්න බෑ කියලා කියන්නේ ඒක නම් තමන් ඒකට රෙස්පෙක්ට් කරන්න. මාත් දකින්න. මාත් දකින්න කතා වැඩි කියලා ඒ නිසා මම ඉල්ලීම ඉල්ලීමක් ඉන්නවා කීප දෙනෙක් මෙන්දර වහන සද්දේ බෝතලන සද්ද ගන්නකොට මම ඒගොල්ලන්ට කිව්වා ඇත්ත තමයි මම ඒගොල්ලන්ට කිව්වා මේව නැති කරන්න බෑ ඒ නිසා උගලන් තරම් ඉවසාදාරාගෙන යන් කියලා. නමුත් ඒක කතා කරන්න දොරවල් හයියෙන් වහන්න ලයිසන් එකක් නෙවෙයි. අපි අද ඉන්නේ 6 වෙනි දවසේ මම හිතන්නේ නේ. බොහොම අමාරුවෙන් ගත කරපු 6 වෙනි දවසක්. දැන් මේ වෙනකොට හුඟක් දුර්වල වෙන්න ඉඩ තියෙන නිසා මේ ලියලා තියෙන මේ ලියුම ලියුපෙකන බොහොම නම්බුකාර විදියට වැදගත් මතක් කිරීමක් අපිට කරනවා මටත් අවස්ථාවක් හම්බ වෙන එක නිසා කරන්න සියලු දෙනාටම මම දක්වනවා කරුණා කරලා මෙතන මේ එකිනෙක හමු වෙන සෝෂලයිස් කරන වගතුක කතා කරන තැනක් නෙවෙයි අවශ්‍යතාවයක් තියෙනවා අපි අපොයින්ට් කරලා තියෙනවා දෙන්නේ තුන් දෙනෙක් ඒගොල්ලන්ට කතා කරන මම දකින්නේ ඒගොල්ලන්ට කතා කරනවා තම තමන් කමඨාන් සුද්ධ කරා. ඉතින් මම මොකටද කමඨාන් සුද්ධ කරන්නේ? ඕගොල්ලෝ හරියට මේ නීතියට රකින්නවා නම් මට හැඟීමක් එනවා මේගොල්ලෝ කමඨාන් සුද්ධ කම ඇතර මේ කමඨාන් සුද්ධ කිරීමක් තමයි. නමුත් මම දන්නවා එකිනෙකා එකිනෙකාගේ ප්‍රශ්න තම තමන්ගේ කවුන්සලින් යනවා. ඉතින් එතන පැටිතද කරගත්තොත් මහත් පොරොත්තු වෙනවා. ඉතුරු දවස් හතර මේකට විදිය සාර්ථක කරගෙන නැත්නම් එල්ලෙටම දාගෙන යන්න පුළුවන් මේක. ඒක නිසා ඒ ඒ ප්‍රකාශය ඉදිරිපත් කරපේ කරන්න මම ස්තුතිවන්ත වෙනවා අපි ඊගා ප්‍රශ්නට. හොඳයි අපි එතකොට අද හරියටම පැකින් ඉවර කරලා තියෙනවා. මම අද එනකොට විනාඩි 3ක 4ක පමාවක් වුණා. ඉතින් වෙන ප්‍රශ්න තියෙනවා නම් මම කියනවා මේ වෙලාවේ කාට හරි කියනවා නම් මේ අර පුද්ගලික කියන එක හම්බ වෙන එකක් නෑ නමුත් තමයි විශ්තන ගන්න තියෙන ප්‍රශ්න තියෙනවා කර්මා කළ ඉදිරිපත් කරන්න. මම දැනගෙන හිටියා ගොඩාක් ප්‍රශ්න තිබුණාට දවස් 4ක් 5ක් යනකොට ඕවා අඩු වෙනවා. මොකද හැම කෙනාම ආව ප්‍රශ්නයකට අහන්නේ නැහැ නේ. එතකොට අපිට ඉස්සරහට කල් හම්බුයි. හැබැයි හොඳට මතක තියාගන්න අනික් වෙලාවල කතා කරන්නේ නැතුව මෙතෙන්දී කතා කරලා ඒ විසඳාගත යුතු ප්‍රශ්න ගන්න. මම කියන්නේ බ්‍රිස්බේන් වලට ගිහිල්ලා ওই ප්‍රශ්නේ හම්බෙනකොට 2007 දී මම කියේ මේ Tamanට මතුවෙන ප්‍රශ්නේ Tamanගේ ප්‍රශ්නයක් නෙවෙයි මානව ප්‍රශ්නයක්. ඒක පුද්ගලික උත්තර සෝ පුද්ගලික ප්‍රශ්න නෑ කියලා මම මම කියනවා යාට තියෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නය සෙනඟක අහලා සෙනඟගෙන්ට උත්තර හම් වෙනකොට විශාල පිරිසකට අහගන්න බැරි ප්‍රශ්නිකුයි අහගන්න බැරි උත්තරිකුයි දෙකක් හම් වෙනවා. ඉතින් ඒ දැනුමට මසුරුකම් කරන්න. පොදුවේ බෙදාගෙන මම කියන්නේ පුද්ගලික කාර්වල යන්න එපා ලංගම් බස් එකේ යන්න. මම බස් එකේ නැගලා ගියාම ලාභයි ඒක. හැමතැනම නැත්තම් පාක් කරන්න හරියට ඉඩ යනවා කාර්. හැම කෙනාටම ඕනේ තම තමන්ගේ කාර් එක යන්න. මම කියන්නේ යන් අපි ගමනේ යන් පොදු වාහනේ යන් කියලා. මේ මාළුතෙන් පටන් ගත්ත සින්දුවක් මේ මම කියන්නේ. ඉස්සර කිව්වේ නෑ ওই සින්දුව. ඒක නිසා චේතනාවක් පහළ කරන්න ඕනේ චේතනාවක් පහළ නොකරන්න මේ කියන්නේ. You have an, you must have an appointment with the disappointment, then there won't be any disappointment. You must have a chetana, you must have determination, you must have a volitional activity, you must have a will. I will not have any chetana in future. So it is also chetana. ඒක නිකන් කට්ටක් අයින් කරන කට්ටක් ගන්නවා වගේ තමයි. කට්ටක් ඇඟේ කට්ටක් ගන්නවා බුදුහාමුදුරු කියනවා වෙන වෙන කට්ටක් නැතුව අයින් කරන්න බෑ. ඒ කට්ටෙන් කරන කට්ටක් කොහොමද? අපි චේතනාවෙන් කරන්නේ තව චේතනාවකින් තමයි මේ චේතනාව මොකද්ද? ඊට පස්සේ මම චේතනාව පහළ නොකර ගන්න උත්සාහ කරනවා කියන චේතනාව. ඒක හොඳයි. එහෙම හිතුවට ඕන තරම් තියෙනවා. විශේෂයෙන් බැලුවොත් ආශ්වාසයේ ඉඳලා ප්‍රශ්වාසයට මාරු වෙන තැන කිසිම චේතනාවකින් තොරව කටයුත්ත සිද්ධ වෙනවා. ඒ අතරමැද ගැප් එකේදී කාලේ ඊටාම කුටා කොටස් වල බල බලනකොට චේතනා සහිත වෙලාවලුත් තියෙනවා නෑ කියන්න බෑ. වෙලා තියෙන්නේ මෙහෙමයි. ඒ අවිඥානකෝ පහළ වෙන හිතවිලි වගේක් තියෙනවා. අසංස්කාරිකව අවිඥානකව අචේතනිකව පහළ වෙන හිතවිලි වගේක් තියෙනවා. ඒ හිතවිල්ල ගියාට පස්සේ හිතෙන්නේ මම මේක හිතුවා මොකද හිතපුවා නෙවෙයි ඒවා හිතිච්ච දේවල්. මේ වෙනස ඇති කරගන්න වෙන්නේ ගොඩාක් ඉහළට ගියාට පස්සේ. එහෙම නැත්නම් හිතෙන මේ හැම හිතවිල්ලක්ම හිතලා ගන්න එකක් කියලා. ඒකයි මම අර පොත රෙකමන්ඩ් කරන්නේ thought without the thinker. ඒ පොතේ ලස්සනට මාක් කෙප්ස්ටයින් විස්තර කරලා දෙනවා අපිට මේ පහළ වෙන 195ක් හිතවිලි අපි හිතලා හිතේ නෙවෙයි. නිකන් ඉනවා අපි ඒවට කරදර වෙන්න ගත්තොත් ඒවා මම කියා ගන්න ගත්තොත් මම හිතලා ගත්තයි කියලා කියද්දොත් කවදාවත් නිවන් ලබන්න බෑ. ඒ වගේ නිකන් අබ්බැහියට වෙන දේවල් ඒ නිසා හිතලා කරන හිතවිලි වලින් විතරයි චේතනාවෙන් විතරයි කර්ම පහළ වෙන්නේ. හිතිලා එන දේවල් කිසිම කර්මයක් පහළ කරන්නේ නැහැ භාවනා කරන්න ඕනේ. ඒක නිවනට බාධාවකුත් නැහැ. ඇවිල්ලා යන්න දෙන එකයි තියෙන්නේ. එනිසා හිතන එක චේතනා පහල කරන එක අදිෂ්ඨාන කරන එක සංස්කරණය කරන එක විතරයි අපි වග බලාගන්නේ. මොකද බරපතල ප්‍රශ්නයක් නෝ සංස්කරණය වෙන එක මොකද්ද කරන එක මොකද්ද කියලා යෝගාවචරයට අල්ලගන්න බැරිකම හුඟක් වෙලාවට මේ හුඟ දෙනෙක්ගේ තියෙන ස්වභාවික ලක්ෂණය. නීවරණ නැති අවස්ථාව නෙවෙයි. නමුත් නීවරණ නැතිවීම මූලික සුදුසුකම ඒ තදංග නිබ්බුතියට තදංග නිබ්බුතියට යනකොට කොහොමඩක්වත් නිවර නැහැ. ඒ නිවර නැහැ විතරක් නැති බව දන්න. එතකොට යා නිකන් මේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ. එනිකන් තමන් විසින් පත්‍යත්‍ය දෙන්නේ ඔටුනු බලන් රජ කෙනෙක් වගේ ආඩ්‍ය ගතියක් දැනෙනවා. ඒක ඇත්තටම මේ වර්තමාන මොහොතේ තියෙන ආඩ්‍ය ගතිය, ඒකේ තියෙන අතිශය නික්ලේශී ගතිය, නිර්මල ගතිය ලෝකේ කරලා තියෙන ලොකුම පිංකම මේකයි කියලා දන්නේ නැති නිසායි මේ අපි එක එක දේවල් ගැන කල්පනා කරන්නේ ලෝකේ තියෙන වටිනාම ලොකුම පිංකම, ලොකුම කුසලය මේ විශේෂම පෙරකර පිනක ආනිසංස වාරයේ තමයි මේ වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්. ඒකේ හිතියට ඒකේ ඉන්න බව දන්නේ නැත්නම් නැත්නම් ඒක පිළිබඳ වටිනකමක් නැත්නම් මණිකේ පරිපොළනේ මණිකට පය වැදුනට පොට්ටේකට තේරෙන්නේ නැතු වගේ තමයි. එනිසා මං කිසි කෙනෙකුට මං චෝදනා කරන්නේ වර්තමාන මොහොතට එන්නේ නැහැ එන්න උත්සාහ කරන්නේ නැහැ කියලා. නමුත් ඒකේ වටිනාකම දන්නේ නැහැ ඊට වැඩිය වෙන දේවල් වටිනාකම කියලා හිතනවා. එතකොට වර්තමාන මොහොත ලැජ්ජාවට මුකුලිත පැත්තට ලැජ්ජිත තත්ත්වයටපත් වෙනවා. මේ හරියට නිින්දාවක් ලැබුවා වගේ. අපි ඒ වෙනකොට කරණ තියෙන මේ මොහොත පුළුවන් තරම් ගෞරව සම්පූර්ණ රකින්න එක. තමයි අපේ ඇති වෙන්නේ මොකද්ද? වර්තමාන මොහොතේ ඉන්නවට වැඩිය වෙන වෙන දේවල් අගේ කිරිමු වෙනවා. එතකොට මෙයා පස්ස ගන්න. ආනාපාන සතිය යටි විශේෂ සමාධි සමාධියක් වුණා ඒ මොහොතේ කර්ම කර්ම කරන විදිහට වර්තමාන මොහොතේ ඉඳීම සුදුසුද නැත්නම් නෑ කොහොමඩක්වත් වැරද්දක් නැත්තේ නෑ මොකද අපි ආනපාන කරගෙන මෙතන වාඩි වෙලා ඉන්නවා කියලා හිතම පැයක් හිත සමාධි වෙන්නෙත් නෑ එහෙම නැත්නම් හිත නරක වෙලයි කියලා හිතනවා තමයි පශ්චාත්තාපෙලා ඉන්නේ නමුත් ඒ පැය පුරාවටම මිච්ඡා මුසාවාද පිසුනාවාච පරසාවාච සම්බප්පලා පහතරම නැහැ. සතුන් මැරීම හොරකම් කිරීම කාමීත්‍යාචාරය හතරම නැහැ. 170ක් මොනම කුසලයක්වත් නැහැ. වෙන කොයි චිත්තක්ෂණයද අපිට කියන්න පුළුවන් අපි මේ පිරිසුදුකම තියනවා කියලා. ඒ නිසා නිකන් ඉඳගෙන හිටියත් එතන හම් වෙන කුසල් ප්‍රමාණය හිතා ගන්න බෑ. මොකද 170ක් බරපතල උදැල්ලෙන් අයින් කරන්න පුළුවන්, සවලෙන් අයින් කරන්න පුළුවන්, බුල්ඩෝසරෙන් අයින් කරන්න පුළුවන් තරම් කෙලෙස් අයින් කළා තියෙනවා. හිත දූෂණය වෙලා වෙන්නේ නැති. ඒත් එක වචනයක් කතා කරන්නේ ක්‍රියා කරන්නේ නැහැ. මේ මදිවට ආස්වාදින්ල ආස්වාස බව දන්නවනම් අපිට ඒ වෙලාවේදී තේරෙනවා විශාල දක්ෂකම් ඥාන ධ්‍යාන මොනවාක්වත් නැති වුණාට පිටිය පිරිසිදුයි. මොනවාක්වත් නැහැ. මොකද ආනාපානිය කියලා කියන්නේ රාගයේ හිතන අරමුණක් නෙමෙයි. ආනාපානිය රාග කරන්න බෑ. ඒකට රාගෙන් නිදහස්. ආනාපානිය ද්වේෂයක් නැහැ. එනකොට අපිට තියෙන ද්වේෂය නැතිකම. ආස්වාසිය ආස්වාසියෙන් දන්නවා ප්‍රසවාසිය ප්‍රසවාසියෙන් දන්නවා කියන්නේ මොහෙත් නැහැ. අන්ධ බජල් නැහැ ඔළුව. ඔළුව ක්‍රේල් වෙලා නැහැ. එතකොට රාග ද්වේෂමවත් නැහැ. ඉතින් බලන්න වෙන වෙන මොකද්ද මෙච්චර මේ කෙලස් පටල මෙච්චර මෝහ පටල තියෙන ලෝකයක චිත්තක්ෂණයක අපිට පැහැදිලි නම් කරලා කියයි කාය දුස්චරිත නැහැ වචී දුස්චරිත නැහැ මනෝ දුස්චරිත වලින් තියෙනවා නම් දන්නවා නමුත් සමහරලාට නැහැ. මේට වැඩිය මොකද්ද කරන්න කියන්නේ? ඉතින් මේක පුරුදු වෙන්නේ නැතුව මේක හුරු කරන්නේ නැතුව මේක වශී කරන්නේ නැතුව කොහේ නිසා මේකම ඇති නිවන කියලා කල්පනා කරා. ඒකට තමයි තදංග නිබ්බුති කියලා කියන්නේ. ඒ නිසා විශේෂ අනාපේක්ෂාවක් නැතුව වර්තමාන මොහොතේ කෙලෙස් නැතුව ඉඳීමේ චේතනාවෙන් පමණක් හරි ඒ අනාපන්සතිය පැහැදිලිව. ඒක ඒ කියන්නේ සබ්බපාපසකරණ ගුලි 100 100ක් ලකුණු හම්බ වෙනවා. මනින ක්‍රමේ වෙන්න ලකුණු දෙන ක්‍රමෙ තියෙන සීල පාපයෙන් වැළකීලා. ඉතින් ඒක නෙතු කොයිද කුසල සෝපසම්පදාය. ඉතින් අපි කුසල සෝපසම්පදාය ඉස්සර කරන මේ මේ සබ්බපාපසකරණ එක යටපත් කරන්න ගියාට සබ්බපාපසකරණ ගතිය ඇවිල්ලා කෑ ගහන්න යන්නේ අපි ඒකට උදව් කරන්නේ නැහැ. ඒ නිසා කිසිම පාපයක් මඟ ඇතිවෙන්නේ නැහැ. කායික වාචසික කොහොමටත් නැහැ. මනසෙමුත් රාග දෝෂ මොහ ප්‍රධාන වශයෙන් ආනාපානෙ වගේ උදාසීන අරමුණට එන්නේ නැහැ. දැන් මේ ඉඳගෙන ඉන්න බව දැනගත්තට එන්නේ නැහැ. ඉතින් බුදුහන්සේ මේක පුළුවන් නම් ඊටු වෙන ටික පුළුවන්. මේකත් මේක පුළුවන් බැරිකම නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. මේක ගණන් ගන්න නැතිකම. මේක දරු කරන්නේ නැහැ. අපි ඊටන ඊට වැඩි ලොකු කුට්ටි කඩන්න හදනවා. ලොකු උඩාතු අල්ලන්න හදනවා. උඩාතු ඇල්ලුවොත් ගොඩක් බිමැරිලා පසු බිම එනවා. ඒක නිසා සාමාන්‍ය භාවනා කරනවා කියන එක කොහොමදත් වඳින්න වටින වැඩේ. හරි ගියා නොහිටියා කියන එකත් නෙවෙයි වඳින්නේ. නිකමෙත භාවනා කරනවයි කියන එක. ඒක ඒකේ වටිනාකම කියලා දෙන්න බෑ. ඒ කියන්නේ මේකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිතිපතා භාවනා කරන නිසි වෙලාවට නිතිපතා භාවනා කරනවා නම් ඒ කියලා කියනවා මේ මේ මේ මේ හැබැයි පාලමක් කියන්නේ. ඒ පාලමේ හරියට ගණන් කළ ගුරුත්ව කේන්ද්‍රය දැනගෙන ගම්මිරි සැටයකින් ගැහුවොත් මුළු පාලම දෙදරුම් කරනවා. ඉල්බෝලකින් ගැහුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දෙතුරුම් කරනවා. යකඩුලියෙන් ගැහුවොත් ඊට වැඩි ප්‍රමාණයක් දෙතුරුම් කරනවා. ගුරුත්ව කේන්ද්‍රයට වදිනවා නම් ඒක මුළු පාලම් පුරාම යනවා. ඉතින් කියලා තිනවා කම්බිලිසයක් ගහලා කම්පනයක් දුන්නොත් පාලමේ දෝලනයක් ඇති කරන එක එහාට තල වෙනවා තව කම්බිලිසයකින් ගැහුවොත් ඒ දෝලනේ දෙගුණ වෙනවා. හරියට ඒක එහා කෙළවරට ගියාට පස්සේ තවත් ගම්මිලි සැටකින් වැටුණොත් ඔහොම කළා ගම්මිලි සැටකින් ගහලා පාලම කඩන්න පුළුවන් කියලා තියෙනවා භෞතික විද්‍යාවේ. ජිල් බෝලෙන් ගහලා පාලම කඩන්න පුළුවන්. හැබැයි හරියට පැද්දෙන තැනට ගහන්න. ඒක නිසා කවදාකවත් ආම එකක් පෙරට් එකක් පාලමක යනකොට මාච් පාස් කරන්නේ බැරි වෙලා හරි කකුල තියෙන වේගයේ ඔක්කොගෙම සම වෙලා පාලමට වැදුනොත් පාලම කඩලා යනවා. ඒ නිසා එතෙන්දී නිකන් ආවට ගියාට යන්න කියනවා. ඒ නිසා කෙලස් කන්ද පාලම වගේ. අපි ඒක චිත්තක්ෂණයේ ළම්මිට සැටයක් වගේ. ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියොත් තමයි තේරෙනවා මේ මහා කෙලෙස් කන්ද නිකන් හරියට අංශු වලට කඩලා බිම දාන්නකොට. නැත්නම් අපි හිතන්නේ බාලමක් හදන්න පුළුවන් කියලා ගම්මිනිසටි. අපි හිතන්නේ මිසයිල් එකක් එනකම් බලන්න. ඉතින් ඒකයි බුදුසසුන් කියන බලට තියෙන උපකරණේ පාවිච්චි කරපළ. ඒකේ ගැම්ම ගන්නilla. ඒක නිතර පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඒකම අදහන්න ඕනේ. වෙන මොනම ධර්මයක්වත් නැහැ. වෙන මොන පිටක්වත් නැහැ. වර්තමාන මොහොත හැම ඉන්න චිත්තක්ෂණයකම අපි කරන්නේ අර ගහලා ගහලා ගහලා ගහලා ගහලා මේකේ දෝලන වේගය අනුව වේලාවට තට්ටුවක් දාන. ඒක හිතන්න බෑ. මේ එහෙම නැත්නම් අපි එකතු කරලා තියෙන කෙලස් මනින්න ගත්තොත් <clears throat> බුසලින් මනලා වෙන මේක මනලා ඉවර කරන්න බැරි තරම් කෙලස් තියෙනවා. අන්තර ගහන ගහිල්ලේ තියෙන දක්ෂකම දිගට ගහන ගහන යනකොට රිද්ම එක අවුලනවා. ඊට පස්සේ නෑ මේ බාලම දැන් දෙදරනවායි කියනකොට පුදුම සතුටක් එනවා. වැටිලා නෑ. මේ ගහන ගැහිල්ලෙන් දැන් ඌ කීකරු වෙලා ඉන්නේ. මන්ත්‍රේ මතුරුන පරල වේගට එනවනම් සම්පූර්ණ පරල වෙන්න ඕනේ මන්ත්‍රේ හරි. ඒ මන්ත්‍රේ හරි බව තේරුම් ගන්නකොටම නිවන ආනිසංසෙන්න පටන් ගන්න. තමයි තේරෙනවා මේක අවුරුදු 2600ක් පරමට මේ මන්ත්‍රය ඇත්තයි. බුදුහාමුදුරුවෝ කියපු දේ සිද්ධ වෙන දෙයක්. මට මෙතෙන්ට එන්න කොච්චර කල් ගියාද? ඒ මොකද මම මෙතෙක් කල් හිතුවේ නෑ ගම්මිණි සැටයකින් ගහලා පාලමක් කඩන්න පුළුවන් කියලා. මොකද අපි කල්පනා කරන්නේ පාලමේ බරයි ගම්මිණි සැටේ බරයි. නැත් එක දිගට ෂූට් කරගෙන ෂූට් කරන්න ගියොත් කඩන්න පුළුවන්. ඔක භෞතික විද්‍යාවේ පයිරල්මන්ගේ පොතේ මේ ලියලම තියෙනවා. ගම්මිණි සැටේ කියන ජිල් බෝලයක් කරගෙන තියෙන්නේ මාබල් එකක් හරියට වදිනවනම් හැබැයි ගුරුත්ව කේන්ද්‍රයට ගහන්න ඕනේ. ඒකයි බුදුසසුන කායන පස්සනාටම තියලා ගහන්නේ. කොල්ලන්න ගත්තොත් ටිකටම හොල්ලේ නැහැ. මට කියලා දෙනවනම් කොහොමද සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කියලා මම නැති කර නැති කියලා දෙන්නම්. ඒ ප්‍රශ්නේ අපේකන කියලා දෙන්න. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ මෙහෙමයි මෙතනදී ඇති වෙන්නේ මෙන්න සක්කාය දිට්ඨිය කියලා මම ඒකට උත්තරේ දෙන්නම්. එහෙනම් ලක්කයි දිටේ මොකක් අදහස් කළා කියනවද දන්නේ නැහැ. එනිසා ප්‍රශ්න කටුගෙන් මම ඇවිල්ලා ඉන්නවා සක්කාය දිට්ඨිය වර්ණ කරන්න කියලා. පොට්ටපාද සූත්‍රයේදී සර්වඥාන්සේ ලස්සනට සංඥාග්ගයට යනකම් විස්තර කරනවා. ඒකෝට පොට්ටපාද අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ ආත්මය කියලා එකක් තියනවද නැද්ද කියලා. ඒක බුදුහාමන උඹ ආත්මය කියලා කියන්නේ මොකේද කියලා. මේ කයට. නෑ එහෙම නම් කරන්නේ මෙන්න මෙන්න විස්තරය. උඹ කය කිව්වේ මේක මෙන්න මේ මේ බලපන් මේක නෑ. නෑ නෑ මම කය නෙවෙයි අදහස් කරුවේ. මම කතා කරුවේ නාම කොටස. ඒක අරලා බලපන් ඒකෙත් නෑ. නෑ මම බැලුවේ නාම රූප දෙකක් නෙවෙයි. ඒකත් තරම් බලපන් නෑ. ඒක හරියට කය කියනකොට බුදුහාමර බාරගත්තා වගේ තමයි. මොකද එයාගෙන් වර්ණගා ගන්න ප්‍රශ්නේ. එහෙම නැත්තම් වෙන්නේ සක්කාය දිටිය මහත් බාරගත්තා වෙනවා මේ ප්‍රශ්නට උත්තර දෙන්න කියලා. එනිසා ප්‍රශ්න කරුවරු ගන්න ඕනේ Tamanට තේින විදිහට මෙන්න මේකයි ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය කියලා මගේ මොලේට තේරෙන්නේ කියලා ඒක නම් විග්‍රහ කරලා මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඔය එයා හිතන දේ හිතලා උත්තර දෙන්න මට බෑ. ඒක කවදාකවත් කියලා දෙන්න ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මට අයවලා තියෙන්නේ කේස් එක විතරයි. ඇතුලේ මොකුත් නැහැ. මට කේස් එකේ වල බෑ මම රැවටෙන්නේ. මට ඇතුලේ මදි වුනේ. මදි ආවොත් මම උත්තර දෙනවා. මම දක්ෂකමකට පුළුවන් ක්‍රමය හැටියට. අභිසඤ්ඤාවේ සංඥාවේ සම්පූර්ණ නිරෝධය. සංඥාග්ග සංඥා නිරෝධය අභිසඤ්ඤා නිරෝධය. ඒ වගේ අදහසකින් තමයි අහන්නේ එහෙම කෙරුවට පස්සේ ආත්මේ තියනවාද? ඒකවල බුදුහාම කිව්ව ආත්මය කියන එක මොකද්ද අදහස් කරන්නේ කියලා. එයා වරණගෙන හැටියට පතුරු ගහලා පෙන්නන කේක නෑනේ. එයා එතකොට කියනවා ඒක නෙමෙයි මේක. අනේකත් අරන් බලපන් ඒකෙත් නෑනේ. ඒක අරන් බලපන් මේකෙත් නෑනේ. කියලා අපි ආත්මවාදී කාටවත් නැති කරන්න ඕනේ නෑ. එයාට කියන්න ඕනේ පුළුවන් නම් ආත්මවාදී ඔප්පු කරලා පෙන්නපන්. ආත්මය තියනවා කියලා පෙන්නපන් ඒකත් එක නඩු කතා කරමු. මේ සත්‍යකර නම් කෙලිම කිව්වේ මූණ කැතයි කියලා. එච්චරයි. සත්‍යකර කතා කරලා කිව්වා ඔබට ආත්මයක් තියෙනවා. ඔබට ඕන විදිහට පාහන්න පාට කරනවා. ඒක නිකන් කිව්වලු මූණ කැතයි. පුළුවන් නම් වෙනස් කරගන්න. අටුවාව අටුවාව ඉස්සන්නේ එහෙමයි. සත්‍ය කියන්නේ බඩ මහත යකඩපටියකින් බඩ බැඳ ගන්න පුළුවන් තරම් මහත මූණ කැත කැවුමක් වගේ මූණ තියෙන මිනිස්සෙක්. ඒ බුදුහාම කියතන ඔබට ආත්මයක් තියෙනවා නම් මූණ ලස්සන කරගන්න. මේ කවුද මට මේ ඊපෙරද කතාවක් කිව්වා මේ මම දැන් මෙහෙදිද කියලා වින්සන් චර්චිල්ට මේ ඥාන කෙනෙක් ඇවිල්ලා හන්දෑවේ බැලලා තිනවා මේ සර් මෙහෙමයි බීලා ඉන්නේ හරි කැතයි කියලා හරි හොඳ නැහැ කියලා ඊට පස්සේ කළු බීව නම් හෙට මට ඩෝප් එක වයි ඒ වුණා ඔබේ මූණ කැතයි කිව්වා ඒක හෙටත් කැතයි ඩෝප් එකට හෙට උදේට බැලලා යයි I'll be become sober by tomorrow morning but I feel your face is undicky. ඒක නැති කරන්න බෑ. ඒ මේ මේ චූල සත්‍යයකට කතා කරලා කියලා තියෙන්නේ ඔබට ආත්මයක් කියලා නම් ඇයි වුණ කැතමුණ කියන්නේ. අදිෂ්ඨාන කළ මුණ හදාගන්නකෝ. බොහොම සරල දෙයක්. එනහට ඒක බොහොම ගැඹුරකට යනවා. ඒ බුදුරජාණන්සේ පාවිච්චි කරන්නේ ඒ මිනිස්යා නගන ප්‍රශ්නේ හැටියට පේන්නේ අපහාස කරනවා වගේ. අපහාසයක් නෙමෙයි. එයා නගන ප්‍රශ්නේ කියලා උත්තර දෙන්න කියන්නේ. අපි නැත්තම් ප්‍රශ්න බාරගත්තා ඉන්නවා. ප්‍රශ්න බාරගත්තොත් ආත්මවාදී බාරගත්තා ඉන්නවා. ප්‍රශ්න කරුගේ අහන හැම ප්‍රශ්නයක් කරනම උත්තර දෙන්න අපිට බෑ. මොකද එයා මොකක් හිතාන අහනවද දන්නේ නැහැ. එයා කිව්වොත් නෑ නෑ ස්වාමීන් වහන්සේ උත්තර දුන්නේ ආවල් එකට මම හිතනවා ඒක නෙවෙයි කියලා. අර අර පළවෙනි උත්තර සම්පූර්ණයෙන්ම අහගන්න. හැබැයි එතකොට හිතන නැති මම මේ ප්‍රශ්න අහනවට විරුද්ධව කතා කරන්නේ නෑ මගේ එහෙම එකක් නෑ මං කියනවා මේ මොකද්ද මේ ආ මේ සක්කාය දිට්ඨිය කියන එක වර්ණගන්න එතකොට අපිට පුළුවන් පදනමක් සහිතව සාකච්ඡාවට බහින්න නැත්නම් හිතු හිතපු දෙයකට මම උත්තර දෙන්න